ඉතින් මේ ධර්මදේශනාවට නිමිත්තක් වශයෙන් අපේ දිලු දිසානායක මහත්මිය ප්‍රකාශ කරන්න තියදුනා. අද දවසට යෙදිලා තියෙන අපේ ගුරු දේවෝත්තම පූජ්‍ය අවසරයි දිගන සුගත වංශ ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය. ඉතින් අපි ඊ타ත්ම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් යුතුව දිගන ස්වාමීන් වහන්සේට පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියන ආශිර්වාදයක් එකතු කරන්ද කැමැති මේ ධර්ම දේශනාවත් සමගින් මේ ධර්ම sannivedanaye මේ ධර්ම දානය යම්තාක් කුසල ධර්මයක් ජනිත කරනවාද ඒ හැම සියලු කුසල ධර්මයක බලයෙන් ශක්තියින් ගෞරවනීය ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී භාවයට පත් වේවා සූපත් භාවයට පත් වේවා වින්සත් සතවර්ෂාධික කාලයක් සුවසේ ආයුවෙන්දනය කරගෙන මේ ශාසනික මඟ පෙන්වීම බොහෝ ගිහි පැවිදි පිරිස්වලට ශාසනික මඟ පෙන්වීම ලබා දෙනවා. ඒ ශාසනික මඟ පෙන්වීම ලබා දෙමින් සසුන් ගමන සිදු කරගන්නට මේ හැම සියලු කුසල ධර්මයන් හේතු වේවා කියන ආශිර්වාදය අපි මේ මොහොතේදී එකතු කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම ඒ දිලු මහත්මියගේ මතක් කිරීමත් සමග ඒ නිසා ඒ ප්‍රාර්ථනාවත් සමගින් අද දවසෙත් අපි ආරම්භ කරමු අමත පදං දේශනාව විසුද්ධි මාර්ගය මුලපටන් විස්තර විවරණය කරන අපේ මේ දහම් සාකච්ඡාව දහම් කතිකාවත අපි විසුද්ධි මාර්ගයේ සාකච්ඡා කරගෙන පැමිණලා තියෙන කොටස් පිළිබඳව අපි අපි සමූහයේ දැනුවත් කරා පසුගිය දවසක අපි විසුද්ධි මාර්ගයේ මුලපටන් විස්තර කරන්ට ආරම්භ කරපු මේ ධර්ම සාකච්ඡාවේ අපි මුලින්ම විෂද මාර්ගයේ ශීල නිර්දේශී පටන් ශීල නිර්දේශී සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා ඊට අනතුරුව විෂද මාර්ගයේ දොතාංග නිර්දේශය අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න තියදුනා. ඒ වගේම කම්මට්ටාන ගහන නිර්දේශය විෂද මාර්ගයේ කර්මස්ථාන විස්තර විවරණය කරන ඒ කර්මස්ථාන ලබා ගැනීමට අදාළ මූලික කරුණු කාරණා විස්තර විවරණය කරන කර්මස්ථාන ග්‍රහණ නිර්දේශය සම්පූර්ණ සාකච්ඡා කර තියදුනා. ඒ අනුව අපි විශේෂයෙන් ගිහි පැවිදි කියන දෙපාර්ශ්වයටම මේ තේරවාදී භාවනා මාර්ගය අනුගමනය කරද්දී මේ සඳහා තියෙන ප්‍රධානතම මූලාශ්‍රය තමයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. ඒතර අපේ භාග්‍යතුන් වහන්සේ මේ ත්‍රිපිටකයේ තුලින් අපට දේශනා කරන මේ නිවන් මාර්ගය නොඑක් නොඑක් සූත්‍රාන්ත දේශනාවල නොඑක් නොඑක් ආකාරයෙන් විස්තර විවරණය කරලා තිබෙන නිවන් මාර්ගයේ විසුද්ධි මාර්ගයේදී තමයි අපේ පුරාණ අර්ථ කතා ඇසුරු කරගෙන බුද්ධඝෝසාචාර්යන් වහන්සේ මේ නිවන් මාර්ගය පිළිවෙලට විස්තර විවරණය කරන්නේ. ඒ නිසා යම් කෙනෙක් මේ තේරවාදී භාවනා මාර්ගය අනුගමනය කරනවා නම් මේ හැමෝටම මේ සඳහා තියෙන ප්‍රධානතම මූලාශ්‍රය තමයි සඳහා තියෙන ප්‍රධානම මූලාශ්‍රයක් තමයි විසුද්ධි මාර්ගය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා විසුද්ධි මාර්ගය යම් කෙනෙක් අනුගමනය කරනවා නම් විසුද්ධි මාර්ගය හදාරනවා නම් එය පරිශීලනය කරනවා නම් මේ නිවන් මාර්ගයේ ගමන් කිරීමේදී තමන්ට තියෙන ගැටලු निराකරණය කරගෙන භවනා මාර්ගය පිළිවෙලට විස්තර විවරණය වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ ගිහි පැවිදි කාගෙත් ප්‍රයෝජනෙ සඳහා මේ විසුද්ධි මාර්ගය මුලපටන් විස්තර කරන්නට බලාපොරොත්තු වුණේ මේ ධර්මදේශනා මාලාව ආරම්භ කරන්න යෙදුනේ. ඒ අනුව අපි දැන් මේ සාකච්ඡාවට ඇවිල්ලා තියෙන්නේ පඨවි කෂණ නිර්දේශය. ඒ අනුව විසුද්ධි මාර්ගයේ පඨවි කෂණ නිර්දේශයෙන් තමයි භාවනා කර්මස්ථාන විස්තර කරන්නට ආරම්භ කරන්නේ. සමත භාවනා කමඨහන් 40ක් සම 40 කර්මස්ථාන විස්තර කිරීමේදී බුදුගෝසාචාර්යන් වහන්සේ මුලින්ම මේ පතවිකස නිර්දේශයේදී භාවනාවට අදාළ මූලික කරුණු කාරණා විශාල ප්‍රමාණයක් දේශනා කරනවා පැහැදිලි කරනවා. ඒ නිසා සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් පතවිකසණය අපි භාවනාවක් වශයෙන් කරන්නේ නැතිවි. සමහර වෙලාවට භාවනා කරන කෙනෙක් හිතා ගන්න පුළුවන් අපි ආනාපාන සති භාවනාව කරනවා අපි එහෙම නැත්නම් මෛත්‍රී භාවනාව කරනවා, බුදුගුණ භාවනාව කරනවා. එතකොට මේ කසින භාවනාවක් අපි භාවනාවට යොදාගන්නේ නැහෙනේ. ඒ නිසා අපිට මේ කසින භාවනාවක් දැනගැනීමෙන් ප්‍රයෝජනයක් නැහෙන කියන අදහසක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. හැබැයි විශේෂිත මාර්ගය පිළිවෙලින් විස්තර කිරීමේදී බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ කමඨහන් විස්තර කිරීම ආරම්භ කරන්නේ පටවිකසණයෙන්. කමඨහන් විස්තර කිරීම පටවිකසණයෙන් ආරම්භ කරන නිසා ඒ පටවි කෂණේ පටවි කෂණ භාවනාව තුළ තමයි කෂණ නිර්දේශය තුළ තමයි උන්වහන්සේ මේ ධ්‍යාන වලට එළඹෙන ආකාරය කොහොමද ප්‍රථම ධ්‍යානය එළඹෙන්නේ කොහොමද ဒုတိ ය ධ්‍යානය එළඹෙන්නේ කොහොමද තතිය ධ්‍යානය චතුර්ථ ධ්‍යානය මේ ආදී හැම සියල්ලක්ම රූපාවචර ධ්‍යාන පිළිබඳ විස්තර විවරණේ සිදු කරන්නේ කෂණ නිර්දේශයේ ඒ වගේම තමයි භාවනාවට මූලිකව සකස් කරගත යුතු මේ වටපිටාව සකස් කිරීමේ කරුණු කාරණා බුදුගොස් ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ මේ පටවිකසන නිර්දේශය. ඒ නිසා අපිට මේ පටවිකසන නිර්දේශය පිළිබඳව දැන ගැනීම කියන එක කාට නමුත් මේ කොටස ඉගෙන ගැනීම කුමන භාවනාවක් කරන කෙනෙකුට වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ විශේෂ මාර්ගයේ පිළිවෙලින් විස්තර කිරීමේදී පටවිකසන නිර්දේශය අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ පටවිකසන නිර්දේශය මේ පටවිකසන නිර්දේශයට අදාළව මූලිකව අපි මාතෘකා කිහිපයක් සාකච්ඡා කෙරෙන මාතෘකා පිළිබඳව කලින් අපි දැනුවත් කිරීමක් කරා. ඒ අනුව අපි භාවනාවට නුසුදුසු විහාර පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් අපි පසුගිය වැඩසටහන් වලදී අපි භාවනාවට නුසුදුසු විහාර පිළිබඳව සාකච්ඡා කරලා අවසන් කරා. ඒ අනුව අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන භාවනාවට සුදුසු විහාර පිළිබඳව මොනවද භාවනා කරන්න සුදුසු විහාර වෙන්නේ? ඒ වගේම කුඩා පරිබෝධමනෝද භාවනාවට තියෙන. ඒ වගේම භාවනා විධාන කොයි විදිහටද මේ පටවිකසන භාවනාව ආරම්භ කරන්න කියන කාරණා. ඒතර මේ කොටස් එතකොට භාවනාවට සුදුසු නුසුදුසු පරිසරයන් පිළිබඳව දැන ගැනීම, භාවනාවට තියෙන කුඩා පරිබෝධාදී දැන ගැනීම, කසින භාවනාවක් නෙවෙයි කුමන භාවනාව කරන කෙනෙකුට උනත් අැතරම වැදගත් වෙනවා. ඒ නිසා මේ හැම කෙනෙකුටම ප්‍රයෝජනවත් වන විදිහට අපි මේ පැහැදිලි කිරීම සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉඳ ගන්න. ඒ අනුව අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන භාවනාවට සුදුසු විහාර පිළිබඳව. ඒතර භාවනාවට සුදුසු විහාර පිළිබඳව මේ සාකච්ඡා කරන අපි මේ විසුද්ධි මාර්ගයේ පෙළදේශනය පාළිය අපි බැලුවොත් අපි අර්ථ කතාවල මේ නුසුදුසු විහාර පිළිබඳව සඳහන් කරන ගාතහ තුනක් අපි සඳහන් කර අවසානෙට. ඒ ගාතහ තුනට අනතුරුව මේ පිළිබඳව සඳහන් කරනවා යෝපන ගෝචර ගාමතෝ නාති දූර නාචාසන්නතාදීහි පංචහියංගෙහි සමන්නාගතෝ අය මනුරූපෝ නාම මෙන්න අනුරූප විහාරය මොකක්ද ගෝචර ග්‍රාමයෙන් ගොදුරුගමෙන් නාති දූර නාචාසන්නතාදීහි පංචහියංගෙහි නාති දූර නාචාසන්නතා ආදී අංග පහකින් සමන්නාගත සේනාසනේ තමයි අපිට කියනවා භාවනාවට සුදුසු විහාරස්ථානය වෙන්නේ ඒ පිළිබඳව භාග්‍යතුන් වහන්සේ අංගුත්තර නිකා අංගුත්තර නිකායේ සඳහන් කරන සූත්‍රාන්ත දේශනාවක් බුදුගොස්වාමීන් වහන්සේ මෙතනදී උද්දෘත කරලා අපට පෙන්නනවා. ඒ අනුව පෙන්නනවා කතංච බික්කවේ සේනාසනං පංචංක සමන්නාගතං හෝති ඉද බික්කවේ සේනාසනං නාති දූරං හෝති අනාදි වශයෙන්. ඉතින් අපි ඒ දේශනා කොටස අපි උද්දෘත කරගෙන තිබෙනවා. ඒ අනුව ගොදුරුගමෙන් නාති දූර භාවය නාච්චාසන්න භාවය ආදී අංග පහකින් සමන්නාගත විහාරයක් තමයි යම් කෙනෙකුට භාවනාවට සුදුසු වෙන්නේ. ඒතර මේ දේශනාව භික්ෂුන් වහන්සේ කෙනෙක් වශයෙන් තමයි දේශනා කරලා තියෙන්නේ. ඒතර භික්ෂුවකට භාවනාවට සුදුසු නුසුදුසු විහාරස්ථාන මොනවද කියන එක. ඒතර මේක අපි ගිහි පින්නතුනොත් මේක Tamanගේ ගලපා ගැනීම සිදු කරගන්න ඕනේ. අපි අර නුසුදුසු විහාරවලදී සඳහන් කරන්න යදෙන ගිහි පින්නතුන Tamanගේ භාවනා කටයුතු වලදී කොහොමද තමන්ට සුදුසු පරිසරයෙන් සුදුසු පරිසරය තෝරගන්නේ කියලා. දැන් මෙන්න සුදුසු පරිසරය පිළිබඳවත් භික්ෂුවකට තියෙන සුදුසු පරිසර පැහැදිලි කරනවා අංගුත්තර නිකායේ මේ සූත්‍රාන්ත දේශනාවක් ඇසුරින්. එතකොට මේ සූත්‍රාන්ත දේශනාවේ සඳහන් කරන මේ කරුණු ටික අපි ගිහි පින්නතුණු උනත් මේ කරුණු කාරණා Tamanට සලකා ගන්න පුළුවන් නම් භාවනාවට Tamanට ප්‍රයෝජනවත් වෙයි. ඉතින් කොහොමද මේ කරුණු කාරණා මේ සූත්‍රය අපිට කියනවා කතංච බික්කවේ ශේනාසනම් පංචංග සමන්නාගතං හොති මහණෙනි ශේනාසනයක් අංග සමන්නාගත වෙන්නේ අංග පහකින් සමන්නාගත වෙන්නේ කොහොමද ඉද බික්කවේ ශේනාසනං නාති දුරං හෝති නාචාසන්නං ගමනාගමන සම්පන්න මෙන්න පළවෙනි අංගය අපි මේ පිළිබඳව විස්තර කරනවා දෙවෙනි අංගය තමයි දිවා අප්පකින්නම් රත්ත්‍ින් අප්ප සද්දං අප්පනිග්ඝෝසං යන පළවෙනි අංගය අපිට කීවා ශේනාසනං නාති දුරං හෝති නාච්චාසන්නම් ගමනාගමන සම්පන්නම්. දෙවෙනි අංගය කියනවා දිවා අපකින්න රත්ත්‍ින් අපසද්දා අපනිග්ඝෝසං. හතරවෙනි අංගය කියනවා තුන්වෙනි අංගය කියනවා අප්ප දංශමකස වාතාතප සිරින්සප සම්පස්සන්නම්. එතකොට අල්ප වූ අපි විස්තරය කරමු අප්ප දංශමක සවාතාතප සිරින්සප සම්පස්සං ඊට පස්සේ හතරවෙනි අංගය කියනවා තස්මින් කෝපන සේනාසනේ විහරන් තස්ස අප්ප කසිරේනේව uppajjanti චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්පච්චේ බේසංජ පරික්කාරා මෙන්න හතරවෙනි අංගය ඒ වගේම පස්වෙනි අංගය කියනවා තස්මින් කෝපන සේනාසනේ තේරා භික්ඛු විහරಂತಿ බහුසුතා ආගතාගම ධම්මදරා විනේදරා මාතිකාදරා තේ කාලේන කාලං උපසංකමිත්වා පරිපුච්ඡති. පරිපඤ්ඤති. ඉදම්බන්තේ කතං ඉමස්සකෝ අත්ථෝති. තස්සතේ ආයස්මතෝ අවිවතං චේව හෝති විවරම් විවරಂತಿ අනුත්තානී කතංච උත්තානී කරොන්ති අනේක විහිතේසු ච කංකත්ථානීසු ධම්මේසු කංකම් පරිණෝ දෙන්ති මෙන්න මේ පස්වෙනි අංගය ඒ අනුව අංග පහක් අපිට බුදුරජාණන් දේශනා කරනවා මේ භාවනාවට සුදුසු විහාරස්ථානයක් තෝරගන්න. ඉතින් මේ සුදුසු විහාරයේ තියෙන්න ඕනේ අංග කිහිපයක් අංග පහක්. ඒතර මොනවද මේ අංග වලින් කියන්නේ? පළවෙනි අංගය තමයි නාති දූරං හෝති නාච්චාසන්නං ගමනාගමන සම්පන්නං. අපිට කියනවා යම් භික්ෂුවක් Tamange භාවනා කටයුතු සිදු කරන්න යම් විහාරස්ථානයක් තෝරගන්නවා නම් මේ විහාරස්ථානය Tamange ගෝචර ග්‍රාමයෙන් නාති දූරං හෝති. ඊට දුරගමක් වෙන්න එපා කියලා. ඇයි ගෝචර ග්‍රාම ගෝචර ග්‍රාමයේ කියලා කියන්නේ Tamanට උදේ ගිහිල්ලා පින්ඳ පාතයක් කරගෙන ආපහු එන්න තියෙන ගමන. ඒතර අද වාගේ සමහරලාට මේ විහාරස්ථානවලට නිරන්තරයෙන් දානමාන ආදී ලැබීම අතීතයේ සිදු වුණේ නැහැ. එතකොට බණක් භාවනාවක් කරගෙන ඉන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් ගමක පින්ඳ පාතයක් කරගෙන ඉන්නේ. ඒතර මේ ගමට පින්ඳ පාත යනකොට මේ ගම ඊටා දුර ගමක් නම්. ඉතින් එතන අපිට විසුද්ධි මාර්ග සන්නයේ වගේ මහා ටීකාවේ අපිට සඳහන් කරනවා. ගව් භාගයක් අඩගව්වක් අඩගව්වක් පමණ දුරක් හෝ ඊට වඩා වැඩි දුරක් තියෙනවා නම් එතකොට ඒ සේනාසනය දුර සේනාසනය බවට පත් වෙනවා කියලා. ඉතින් මේ ගව්ව ආදී යොදුන ආදී දුර හරියටම කොපමණයිද කියන එක පිළිබඳව අපිට හරිම නිශ්චය භාවයක් නැහැ. ඉතින් මෙතන සාමාන්‍යයෙන් අපිට තේරුම් ගන්න තියෙන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර කිලෝමීටරයක් දෙකක් තුනක් දුර ප්‍රමාණයක් සාමාන්‍ය දල අපේ වැටහිණ හැටියට උපරිම තියෙන්න පුළුවන්. ඊට වඩා දුරයි දැන් පිණ්ඩපාතේ යන කිලෝමීටර 3-4ක්වත් වඩා වැඩිපුර යන්න ඕනේ නම් භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ භික්ෂුන් වහන්සේට භාවනාවත ඒ ශේනාසනේ සප්පාය භාවේ මදි. ඒ නිසා සුදුසු වෙන්නේ ඊට වඩා ටිකක් ළඟ තියෙන ශේනාසනයක්. හැබැයි ළඟ කීවට කියනවා නාච්චාසන්නම්. අතිශය ආසන්න වෙන්නත් එපා කියලා කියනවා. අත්‍යාසන්න ශේනාසනයක් වෙන්නත් එපා කියලා කියනවා. ඒතර අති ආසන්න, ඊටාම ආසන්න සේනාසනයක් වෙන්නේ කොහොමද? අපිට කියන දුනු 500කටත් වඩා ළඟයි නම් ගමේ ඉඳලා. ගමේ ඉඳලා දුනු 500කටත් වඩා ළඟයි නම් සාමාන්‍යයෙන් දුන්නක් කියලා කියන්නේ මීටරයකට වඩා ටිකක් වැඩි කියලා කියන ප්‍රමාණයක්. මේ දුන්න පිළිබඳව අපිට කියනවා දුන්න පිළිබඳව වියත් 9ක් පමණ දුන්නේ තියෙනවා කියලා. දැන් සමන්ත පාස්සාදික අවිනයත කතාවේ අපිට මේ දුන්න පිළිබඳව සඳහන් කරනවා. එතන සඳහන් කරනවා මේ දුන්න කියලා කියන එක වියත් 9ක් විතර කියලා. ඒතර වියත් 9ක් කියන ප්‍රමාණය සාමාන්‍යයෙන් මීටරයකට වඩා ටිකක් වැඩි. එතකොට කිලෝමීටර භාගයක් හෝ මීටර 6700කට වඩා වැඩිපුර ඒ ප්‍රමාණය තමයි දුනු 500ක් කියන්නේ. ඊටත් වඩා අඩුවෙන් ඊටත් වඩා ළඟින් තියෙන සේනාසනයක් නම් ඒ සේනාසනයක් භාවනාවට සප්පාය භාවයේ අඩුයි කියලා කියනවා. ඒකට හේතුව ගමේ ගම Tamanට ගොඩාක් සමීප වුණාම මේ ගමත් සමග ඇති වෙන සම්බන්ධතා වැඩි නිසා. එතකොට ඉතින් අද වර්තමානයේ සමහර වෙලාවට අපි විහාරස්ථානයක් හොයා ගන්නකොට භවනා කරන්න අපිට නැති වෙන්න පුළුවන් මේ මේ තරම්ම හොඳ තරක්. නමුත් මේ කියන්නේ වඩාත්ම යෝග්‍ය වන ආකාරය. මේ යෝග්‍ය භාවය භවනා කරන යෝගාවචරයට වැදගත් භාවයකින් යුක්තයි. ඉතින් ඒ නිසා ඔහු උත්සාහ කළ යුතුයි ඒ අවශ්‍යතාවය සම්පාදනය කරගන්න. සහ ඊළඟට සහ ඊළඟ කාරණය තමයි ගමනාගමන පහසුව තියෙන ගමනාගමන සම්පන්නම් කියලා කියන්නේ. ගමනාගමන සම්පන්නම් කියලා කියන්නේ මොකද්ද? ගමනාගමන පහසුව තියෙනවා කියන්නේ දැන් විහාරස්ථානය ගමෙන් ඉතාමත් දුර නෙවෙයි නම් තියෙන්නේ. ඉතාමත් ළඟ නෙවෙයි නම් තියෙන්නේ. ඒ හේතුවෙන්ම මේ විහාරස්ථානයේ ඉඳලා ගමට යන්න එන්න තියෙන ගමන් පහසුව සම්පාදනය වෙනවා. ඒතර එතනදී උපද්ද්‍රව රහිත මාර්ගයක්. එතකොට උපද්ද්‍රව කියලා කියන්නේ අතරමැදදී සොර සතුරන්ගෙන් වෙන උපද්ද්‍රව අඩුයි නම්. ඊට පස්සේ අතරමැදදී සැඩ සතුන්ගේ සිංහ ව්‍යාග්‍ර කොටි ආදී මේ ආදී සතුන්ගේ වෙන උපද්ද්‍රවේ අඩුයි නම්. අන ඒබඳු තැනක් එතකොට උපද්ද්‍රව රහිතයි. ඒ උපද්ද්‍රව රහිත භාවය නිසාම ඒ වගේ මාර්ග පහසුව තියෙනවා නම් අපිට යන්න එන්න තියෙන පාර හොඳට තියෙනවා නම් අන්න එතකොට එතන කියනවා ගමනාගමන සම්පන්න භාවයේ තියෙනවා කියලා. ඒ නිසා භාවනාවක් සප්පාය වෙන්න භාවනාවට සප්පාය පරිසරයක් හැදෙන්න අපට කියනවා ගෝචර ග්‍රාමයෙන් ඊටාම දුර වෙන්නත් එපා ඊටාම ආසන්න වෙන්නත් හොඳ නෑ ඒ වගේම තමයි ඒ ඊටාම දුර නොවන ඊටාම ආසන්න නොවන නමුත් ගමනාගමන සම්පන්න භාවයෙන් සහිත සේනාසනයක් තියෙනවා නම් ඒක භාවනාවට වඩා සුදුසුයි කියලා සඳහන් කෙරෙනවා ඊළඟට දෙවෙනි ලක්ෂණය අපිට කියනවා දිවා අප්පාකින්නම් රත්ත්‍ින් අපශබ්දං අපනිග්ගුසං දවල් දවසේ අප්පාකින්න අප්පාකින්න කියලා කියන්නේ ආකීර්ණ භාවයේ අල්පයි කියලා කියන්නේ. ඒතර මෙතන අල්ප කියන શબ્දය අපිට සඳහන් කරනවා අප්ප શબ્දය අභාවාර්ථයි කියලා. ඒ කියන්නේ කෙලින්ම අප්ප කියන වචනේ කියන්නේ නැහැ කියන එක. දැන් මේ අප්ප කියන වචනේ අපිට අල්ප කියලා කිව්වහම අපිට අදහස වෙන ස්වල්ප කියන අදහස සිංහලයේ ස්වල්ප කියන අදහසෙන් අපි හිතනවා ටිකක් තියෙනවා කියලා. හැබැයි මේ අප්ප කියන වචනය එහෙම නෙවෙයි. අපි මේ අර්ථය අපේ තේරවාදී අර්ථකථන සම්ප්‍රදායේ ඔස්සේ තමයි ගන්න ඕනේ. ඉතින් මේ අර්ථකථන සම්ප්‍රදාය ගැන අපි හැම වෙලාවකම කතා කරනකොට අපිට පැහැදිලි කළ යුතු අපි නිරන්තරයෙන්ම අවධාරණය කළ යුතු කටයුත්තක් තිබෙනවා. අපි මේ සමස්ත තේරවාදී ත්‍රිපිටකයම ආරක්ෂා වෙන්නේ අපේ තේරවාදී අර්ථකථන සම්ප්‍රදාය තුලින්. ඒ නිසා තේරවාදී අර්ථකථන සම්ප්‍රදායෙන් බැහැරව අපිට කිසිම ආකාරයක මේ ත්‍රිපිටකය අර්ථකථනය කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා අපි යම් කෙනෙක් අර්ථකතාව දිහා යම් කිසි විදිහකට සැකයෙන් බලනවා නම් ඒ සැකයෙන් බැලීම තුළ අපිට මේ භාවනා මාර්ගයක් විවර කරගන්න හැකියාවක් ඇත්තෙම නැහැ. ඒ නිසා විනය පිටකේ පැහැදිලි කරගන්න සමන්ත පාසාදිකා විනය අර්ථ කතාව අත්‍යවශ්‍යමයි. ඒකෙන් තොරව හැකියාවක් නැහැ. සූත්‍රාන්ත පිටකේටත් දීඝනිකාය මජ්ක්‍ධිම සංයුත් අංගුත්තර මේ ආදී අර්ථ කතාවන් අපිට අතිශය වැදගත්මයි. ඒ තුල තියෙන කරුණු කාරණා අපි බැහැර කරමින් හෝ එහි ඒ පිළිබඳව ප්‍රශ්න කරමින් අපිට මේ ත්‍රිපිටකයේ විවරණය කර ගැනීම හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට මේ අර්ථකථන සම්ප්‍රදාය කියන එක අතිශය වැදගත්. ඉතින් මේ අර්ථකථන සම්ප්‍රදාය තුළ අපිට මේ සමහර වචනවලට අර්ථ ගැනීමේදී ඒ සඳහා මඟ පෙන්වීම විශාල වශයෙන් තියෙන මේ අප්ප කියන શબ્දයත් ඒ වගේ එක තැනක්. අපි බැලුවොත් මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක් රතවිනීත සූත්‍රය කියලා රතවිනීත සූත්‍රය සඳහන් කරනවා. පුන්න මන්තානි පුත්ත ස්වාමින් වහන්සේගේ ගුණ ලක්ෂණයන් පිළිබඳව සඳහන් කරනවා. උන්වහන්සේගේ ගුණ කීර්තනයේදී මේ අප්පිච්ච කියන වචනේ පැහැදිලි කරන තැනට ඇවිල්ලා අටකතා අර්ථ කතාව පැහැදිලි කරනවා. අප්පිච්ච කියලා කියන්නේ අප් අප්ප ඉච්ඡ කියලා කියන වචන දෙක එකතු වෙනවා. හැබැයි අප්ප කියන වචනේ තේරුම ස්වල්පයි කියන අදහස නෙවෙයි නැහැ කියන අදහස. අභවර්ථය කියලා. පුණ්ණමන්තානිපුත් ස්වාමීන් වහන්සේ කියලා කියන රහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට ස්වල්පයක් හෝ ඉච්ඡාවන් තියෙනවා නම් උන්වහන්සේ රහත් වෙන්න බෑ. ඒ නිසා උන්වහන්සේගේ අප්පිච්චෝ කියන වචනේ භාවිතා කරනකොට ඉච්ඡාවන් අල්පයි කියලා අපි ගත්තොත් ස්වල්පයි කියලා ගත්තොත් ටිකක් ඉච්ඡාවන් තියනවා කියලා ගත්තොත් උන්වහන්සේගේ රහත් භාවයට කරන නිග්‍රහයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපේ අර්ථ කතාවේ පැහැදිලි කරනවා මේ අප්ප කියන શબ્දේ සමහර තැන්වලදී ස්වල්පාර්ථයක් තියෙනවා. හැබැයි සමහර තැන්වලදී අපි ඒක අභවාර්ථය ගන්න ඕනේ කියලා. මේ අප්පා කින්න කියන තැනත් අප්ප શબ્දය අපිට විසුද්ධි මාර්ග මහා ටීකාව සඳහන් කරනවා. අප්ප શબ્දේ අභව අර්ථයයි අපි අරගන්න ඕනේ. ඒ කියන්නේ නෑ කියන්නේ. ඒ කියන්නේ දවල් දවසේ ජනාකීර්ණ භාවයක් නැති තැනක්. ආකින්න කියලා කියන්නේ මිනිස්සු බොහෝ සෙයින් ගැවසෙනවා කියන එක. අපි ඒක සිංහලෙන් කියනවා ජනාකීර්ණ කියලා සංස්කෘත ආකීර්ණ පදේ අපි අරගෙන ජනපදයක් එක්ක එකතු කරලා ජනාකීර්ණ කියලා සංස්කෘතයෙන් බිඳිලා ආපු පදයක් විදිහට අපි සඳහන් කරනවා. ජනාකීර්ණයි කියලා කියන්නේ බොහෝ ජනයා ගැවිසෙනවා කියන එක. ඒතර දහවල් දවසේ ජනාකීර්ණ නැහැ කියලා කියන එක සේනාසනයක තියෙන සුදුසු ලක්ෂණයක් කියලා කියනවා. ඒතර දහවල් දවසේ ජනාකීර්ණ නැහැ කියලා කියන්නේ බොහෝ මිනිස්සු එන්න යන්නේ නැහැ කියලා කියන එකයි. ඒ වගේම තමයි රත්ත්‍රින් අප ශබ්දං. රාත්‍රී ලක්ෂණය තමයි මොකද? අල්ප ශබ්ද භාවය කියලා කියන එක. ඒතර ශබ්ද අඩුයි කියලා කියන එක. ශබ්ද නැහැ කියලා කියන එක. ඒතකොට එතනත් අප්ප කියලා කියන වචනේ අභවර්තින්ම යරගන්න ඕනේ අර්ථය. ඒ අනුව අප්ප කියලා කියන්නේ ශබ්ද නැහැ කියලා කියන්නේ. එහෙනම් රාත්‍රියේ ශබ්දයක් නැහැ. දැන් සමහර වෙලාවට අපිට රාත්‍රියේ ළඟ තියෙන ගමේ ගම ඉතාමත්ම ආසන්නයි නම් ගමේ ගෙදරක යම්කිසි උත්සවාදියක් තියෙනවා නම් එතන මහ හඬින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරනවා නම් භාවනා කරන භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒක පරිබෝධයක් බවට පත් වෙනවා. ඒ නිසා කියනවා රාත්‍රියේ මේ නිශ්ශබ්ද භාවය කියන එක වැදගත්. ඒ නිශ්ශබ්ද භාවය අවතින් නැසෙන ශබ්දත් වෙන්න පුළුවන්. ඒ වගේම සේනාසනය තුල මිනිසුන්ගේ හැසිරෙන අයගේ කතාබස් වලින් තොර වීමත් වෙන්න පුළුවන්. මේ දෙආකාරයෙන්ම නිශ්ශබ්ද භාවය කියන එක රාත්‍රී අප්‍රශබ්ද භාවය කියන එක වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපනිග්ඝෝසං. අපනිග්ඝෝස කියලා කියන්නේ දැන් අර ජනාකීර්ණ භාවය නිසා වෙන්න ජනතාව බොහෝසෙයින් පැමිණීම නිසා වෙන්න මේ ජන සම්නිපාතයේ තුල මිනිස්සුන්ගේ මහා හඬ ඇති වෙන්න පුළුවන්. මහා හඬ ඇති වෙනවා නම් අන්න ඒ මහා හඬයට කියනවා නිග්ඝෝෂ කියලා. ඒ නිග්ඝෝෂ භාවයක් නැහැ කියන එකයි අපනිග්ඝෝෂ කියලා කියන්නේ. එතකොට දවල් දවසේ ජනතාව ගැවිසින්නේ නැති, රාත්‍රියේ ශබ්ද නැති, ඒ වගේම මහජනතාව රැස්වීම නිසා ඇතිවෙන ഘോഷාකාරී පරිසරයෙන් තොරවන සේනාසනයක් තියෙනවා නම් ඒක භාවනාවට සුදුසු සේනාසනයක් කියලා අපිට සඳහන් කරනවා. ඒ වගේම අප්ප දංශමක ස්වාතාත්මක ශ්‍රීංශක සම්පස්සා අල්ප වූ අල්ප කියන වචනේ එතනත් කියන්නේ නැහැ කියන අදහසමයි ඒ අභාවාර්ථයෙන්මයි මේ නිසා දංශ මකස වාතාතප ශිරිෂක සම්පස්ස කියන මෙන්න මේ දේවල් නැති තැනක්. දංශ කියලා කියන්නේ මැස්සෝ. ඒ කියන්නේ නොයෙක් නොයෙක් මැස්සන් ඉන්න පුළුවන් විදින. ඒ විදින මැස්සෝ නැති තැන්. ඒ වගේම මකස කියලා කියන්නේ මදුරුවන්ට. ඒකට විදින විදින මදුරුවන් නැති තැන්. ඒ වගේම වාත ආතප කියලා කියන්නේ වාත කියන්නේ සුළං. ආතප කියන්නේ අවුව. එතකොට අවුසුලන් කියන මේ දෙකෙන් තොරවන. ඒ වගේම ශිරීෂප සම්පස්සං. එතකොට ශිරීෂප කියලා කියන්නේ සර්පයන්. ඒතර සර්පය උපන්නේ නැති. මෙන්න මේ වාගේ තැනක් අපිට කියනවා විහාරස්ථානයක් සුදුසුයි කියලා. එතකොට මැසි මදුරු අවැසි සුලන් ආදීන් ආරක්ෂාවන සර්පය ආදී අඩු අන්න එහෙම තැනක් තමයි භාවනාවට යෝග්‍යයි කියලා කියන්නේ. ඒතර සමහර වෙලාවට අපිට මේ වර්තමානයේ සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා තම තමන්ගේ අත්දැකීම් සඳහන් කරන තැන්වලදී මේ කතාන්දර අහගෙන ඉන්න ගිහි උදවියට හිතෙනවා හරිම හොඳයිනි කියලා. සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාගේ මේ අත්දැකීම් විස්තර කරන තැනදී තමන් මහ වනයේක භාවනා කරමින් ඉන්න අත්දැකීමක් විස්තර කරන භික්ෂුන් වහන්සේ කෙනෙක් කියනවා. තමන්ට සමහර ලාවට තමන් නිදාගෙන ඉන්නකොට ඉන්න තැන වහලේ සර්පය වින්නෝ දැක්කා කියලා. එතකොට අපිට හිතෙනවා මේ පරිසරයේ භාවනාවට වඩාත්ම යෝග්‍ය එහෙම පරිසරයක් තමයි හැමෝම සේවනය කරන්න ඕනේ කියලා. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ අපිට කියනවා භාවනාවට යෝග්‍ය විහාරස්ථානයක තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි මැසිමදුරු අවවැස්සලන් සර්ප ආදීන්ගේ ග්‍රහණය අඩුතනක් වීම කියන එක. ඒත් ඒක භාවනාවට සප්පායයි. ඒක අපි නෙවෙයි කියන්නේ බුදුරජාණන් කියන්නේ. ඒ නිසා මෙන්න මේකත් සුදුසු විහාරයක තියෙන ප්‍රධාන ලක්ෂණයක් කියලා කියනවා. ඒතර සමහර වෙලාවට අපි අර කතාවක් අහනකොට මේ සාහිත්‍ය රසය තුල කෙනෙක් හිතනවා මේ භික්ෂුන් වහන්සේලා. ඒ භික්ෂුන් වහන්සේලා ඊටම හොඳින් මාර්ගයේ වඩනවා වෙන්න ඇති. නමුත් සමහර වෙලාවට ඒක තුල හිතනවා මේ භික්ෂුන් වහන්සේලා විතරයි මාර්ගයේ වඩන්නේ. එහෙම නොවන කෙනෙක් මාර්ගේ වඩන්නේ නැද්ද කියන ප්‍රශ්නයක් සමහර වෙලාවට කෙනෙකුට අහනකොට හිතෙන්න පුළුවන්. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ භාවනාවට සුදුසු විහාරස්ථානය තෝරා ගැනීමෙදි මෙන්න සලකන්න ඕනේ කාරණා. ඒ නිසා අපි භාවනා කරන මේ කුටිය විහාරස්ථානයේ මැසිමදුරු ආදී ග්‍රහණයෙන් වැකිලා තියෙන ඒ ග්‍රහණයෙන් බොහෝම ආකීර්ණ වෙච්ච තැනක් නම් සර්පය නිතරම යනේන තැනක් නම් එතකොට අපේ භාවනා කමතහන වඩා ගන්නදී කියම් කිසි අපහසුවක් තියෙන්න පුළුවන් කියන එකයි බුදුරජාණන් වහන්සේ මෙතනදී අපිට දේශනා කරන්නේ. ඒ වගේම හතරවෙනි ලක්ෂණය තමයි අප්පකශරේනේව uppajjanti චීවර පින්ඩපාත සේනාසන ගිලානපත්ති වේසජ්ජ පරික්කාරා. එතකොට චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස බෙහෙත් පිරිකර කියන මෙන්න මේ සිව්පසය. මේවට තමයි සිව්පසය කියලා කියන්නේ. ප්‍රත්‍ය හතර චීවර පින්ඩපාත සේනාසන ගිලානක් ප්‍රත්‍ය. ඒතර චීවර ලාභය කියලා කියන්නේ අපේ සිවුරක් දුර්වර්ණ වෙනකොට සිවුරක් ඉරෙනකොට දුර්වල වෙනකොට අලුත් සිවුරක් අපිට ලබා ගැනීම කියන එක බොහෝම අපහසු වෙනවා. ඒ සඳහා බොහෝ වෙහෙසක් දරන්න වෙනවා නම් ඒ බඳු සේනාසනයක වාසය කරන භික්ෂුන් වහන්සේ කෙනෙකුට භාවනා කරන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඒ වගේම පින්ඩපාතේ බොහෝම දුෂ්කරවණන් ලැබෙන්නේ. දාන ටිකක් ලැබෙන්නේ නැත්තම් එතකොට භාවනා කමතහන් ටික බාධාවක් වෙන්න පුළුවන්. සෙනසුන් Tamanට වාසය කරන්න සුදුසු නොතෙමී ඉන්න පුළුවන් සුදුසු කුටි සෙනසුන් නැත්තම් ඒ බඳු තැනකදී භාවනාවට ඒක පාදාවක් වෙන්න පුළුවන්. මේ කාරණේ අපි අර දුතාංග ආදී රකින්න භික්ෂුන් වහන්සේලාත් එක්ක ගලපලා අපි ඒ ගලපලා අපි ගන්න ඕනේ ඒත් සමග ගැටීමක් ඇති කරගන්න හොඳ නැහැ. දැන් විහාරස්ථානය කොච්චර හොඳට තිබුණත් දුතාංගයක් ආරක්ෂා කරන කෙනෙකුට රුක්කමූලිකාංගය රකින්න පුළුවන්. රුක්කමූලිකාංග විස්තර කරන තැන අපි සඳහන් කරා රුක්කමූලිකාංග විස්තර කරන්නේ තැනදී කියන්නේ නැහැ මේ භික්ෂුන් වහන්සේට විහාරස්ථානයක් කුටිසේනාසනයක් නැති විය යුතුයි කියලා. විහාරස්ථානයක ඉන්න කෙනෙකුට කියන රුක්මූලිකාංගේ රකින්න සේනාසනයේ ඉදිරිපස තියෙන ගහක් නෙමෙයි වෘක්ෂයක් නෙමෙයි සේනාසනයේ පිටිපස තියෙන මිනිස්සු එන්න යන්නේ නැති තැනක තියෙන වෘක්ෂයක් තමන්ගේ රුක්මූලිකාංගේ රකින්න තෝරගන්න කියලා. ඒතර ඒ කියන්නේ භික්ෂුන් වහන්සේට කුටිසේනාසනයක් නැති කෙනෙක් නෙමෙයි. කුටිසේනාසනයක් තියෙන්න පුළුවන්. උන්වහන්සේ තියෙන සේනාසනයේ පැත්තකින් තියලා තමන් වෘක්ෂ මූලයක වාසය කරනවා. හැබැයි මේ වෘක්ෂ මූල ආරක්ෂා කරන දුතාංගයේ උන්වහන්සේගේ චරිතයට ගැලපෙන්නේ නැත්නම් උන්වහන්සේට සිද්ධ වෙනවා අපහු විහාරස්ථානයේ තින්ද. ඒකත් අපිට දුතාංග නිර්දේශය අපි අවසානයේ ඒ පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා ශෙනසුන් පහසුව තියෙන්න ඕනේ. ගිලම්පස බෙහෙත් පිළිකර ටික Tamanට ලෙඩක් දුකක් හැදෙනොත් බෙහෙතක් හේතක් ගන්න යම් කිසි පහසුකමක් තියෙන්න ඕනේ. මෙන්න මේ කියන සිව්පසු පහසුව යම් විදිහකට තියෙනවා නම් ඒ තියෙන සීනාසනයක් තමයි විහාරස්ථානයක් තමයි භාවනාවට වඩාත් යොමු වෙන්නේ කියලා කියනවා. ඒතර සමහර වෙලාවට අද වර්තමානයේ අද වර්තමානයේ නෙවෙයි බොහෝ සමහර වෙලාවට කාලයක ඉඳලා අපි සමහර තැන්වලදී භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා අහලා තියෙනවා. සමහර වෙලාවට උපසම්පදා භික්ෂුන් වහන්සේලා තමන් වහන්සේලාගේ උපසම්පදාව ප්‍රතික්ෂේප කරලා කැලෑවට යනවා වනගත වෙනවා සමහර ලාවට සිරිපාද අඩවිය වැනි තැන්වල බොහෝ දුෂ්කර තැන්වල ඉඳගෙන බණ භාවනා කරනවා. ඒතර මේක මේක වැරදි කියලා අපි කියන්නේ නැහැ. එහෙම භාවනා කරන එක. හැබැයි භාවනාවක් වඩා ගන්න බලාපොරොත්තු වෙන යෝගාවචරයෙකුට සුදුසු සේනාසනයක් භාග්‍යතුන් දේශනා කරනකොට ඒ සුදුසු සේනාසනය තුළ භාග්‍යතුන් සඳහන් කරනවා මේ සිව්පස පහසුව Tamanට තිබීම කියන එක භාවනා කරන්න තියෙන සුදුසුකමක්. ඒ සේනාසනයේ තියෙන යහපත් ලක්ෂණයක් කියලා. එතකොට ඒ නිසා අපි ඒ පින්ඩපාත ආදී බොහෝ දුෂ්කර ඊටාම දුෂ්කර තැනකට ගිහිල්ලා ඉවරලා බොහොම දුෂ්කර විදිහට සමහරලාවට සතියකට විතර සැරයක් ඇවිල්ලා යම්කිසි ආහාර ටිකක් හොයාගෙන කැලෑව ඇතුළට ගිහිල්ලා උපසම්පදාවත් ප්‍රතික්ෂේප කරලා මේ ආහාර ටිකක් තියාගෙන භාවනා කිරීම කියන එක මෙවන් බුද්ධ ශාසනයක් තියෙන කාලයක සමහර වෙලාවට අපිට ඊට වඩා හොඳ ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන් වෙන්න පුළුවන් මොකද භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ශාසනය අපිට තාමත් ජීවමානව තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ කවම කවදාකවත් අපිට විනය පිටකයේ තුල හෝ ත්‍රිපිටකයේ කවර තැනකවත් අපිට මේ උපසම්පදා ආදී ප්‍රතික්ෂේප කරන්න කියලා ප්‍රතික්ෂේප කරලා භාවනාව යෙදෙන්න මේ භාවනාව යෙදීම සඳහා ඒක වනගත වීම සඳහා මේ ප්‍රතික්ෂේප කරන්න කියලා කියලා නැහැ. Tamanට ශීල රකින්න අපහසු නම් ප්‍රතික්ෂේප කරන්න කියනවා. ඒක කමක් නැහැ. හැබැයි නමුත් සමහර වෙලාවට අපි ශ්‍රවණය කරනවා මේ ශිරීපාද අඩවි වෙන්න පුළුවන්. ඒ බඳු බොහෝ දුෂ්කර තැන්වල ඉන්න භික්ෂුන් වහන්සේලා සමහර ලාවට සතියකට සැරයක් විතර මේ පින්ඩ පාතාදිය කරලා Taman ආහාර ටිකක් තියාන සමහර ලාවට ආහාර ටිකක් උයාගෙන පියාගෙන Taman අනුභව කරලා භවනා කරනවා. ඒතර මේ ක්‍රමවේදය අපි වැරදි කියලා කියන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට මේක ශ්‍රවණය කරන අපේ ගිහි පින්නතුන්ට හිතෙනවා මේක තමයි ක්‍රමවේදය. නිවැරදි ක්‍රමවේදය කියලා. හැබැයි ඒක නිවැරදිම ක්‍රමවේදය වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ අපිට සිව්පස පහසුව තියෙන විහාරස්ථානයක ඉඳගෙන සේනාසනයක ඉඳගෙන භාවනාව කරනවා නම් මේක තමයි භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරපු ක්‍රමවේදය දෙන්නේ. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා අපි ඊ타මත්ම සීරුවෙන් ඊ타මත්ම අවධානයෙන් යුතුව දැනගත යුතු කරුණු කාරණා. පස්වෙනි ලක්ෂණය මේක තමයි වැදගත්ම ලක්ෂණය. අපි මේ කවර දේ තිබුණත් වැඩක් නැහැ මේ කාරණේ නැත්නම් අපිට කියනවා තේරාබික්කු විහරಂತಿ බහුසුතා ආගතාගමා ධම්මදරා විනයදරා මාතිකාදරා මේ ශේනාසනය කියලා කියන එක මේ භාවනාවට යොදා ගන්න විහාරස්ථානය කියන එක බහුශ්‍රත ආගතාගම ධම්මදර විනයදර මාතිකාදර භික්ෂුන් වහන්සේලා ඉන්න තැනක් වෙන්න ඕනේ කියලා කියනවා. එහෙමනම් තමයි ඒක වඩාත්ම සුදුසු වෙන්නේ. එහෙමනම් මොකක්ද කියන්නේ? විස්තර භික්ෂුන් වහන්සේලා ඉන්නවා කියන බහුශ්‍රතයි බහුශ්‍රතයි කියලා කියන්නේ. උන්වහන්සේලා බොහෝ සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ ආදී මේ නවාංග ශාස්ත්‍ර ශාසනය බොහෝ ශ්‍රේණි ශ්‍රවණය කරලා තියෙනවා. ශ්‍රවණය කරලා තියෙන කියන අඩුම තරමේ මේක ඉගෙනගෙන ඒ වාගේම කියවලා දැනගෙන තියෙනවා. එතකොට අපි දැන් අද වර්තමානයේ කියන ත්‍රිපිටකය ඉගෙනගෙන තියෙන ත්‍රිපිටකයේ දන්න භික්ෂුන් වහන්සේලා ඉන්න ඕනේ. ඒවා තමයි බහුශෘතයි කියලා කියන්නේ. ඒතර ත්‍රිපිටකය දන්නේ නැතිව ත්‍රිපිටකාගත භාවනා මාර්ගයෙන් පරිබාහිර භාවනාවක් උගන්වන ගුරුවරයෙක් වුණාට ඒ ගුරුවරයා අපේ භාවනා සමටහනක් පිරිසුදු කරගන්න සුදුසු වන ආචාර්යයන් වහන්සේ කෙනෙක් නෙමෙයි. අපි ඒක කම්මට්ටාන ගහන නිර්දේශයේ පැහැදිලි කරන් තියදුනා. රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවනම් හොඳයි සමටහන් ගන්න. හැබැයි රහතන් වහන්සේ කෙනෙක් නැත්නම් අපිට කියනවා ත්‍රිපිටක දර භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවනම් ඒ ත්‍රිපිටක දර භික්ෂුන් වහන්සේ අර රහතන් වහන්සේ කෙනෙක් වාගේම කමඨහන් පැහැදිලි කරලා දෙන්න හොඳයි. සමහර වෙලාවට රහතන් වහන්සේ කෙනෙක් වුණත් ශුෂ්ක විපස්සක රහතන් වහන්සේ කෙනෙක් නම් උන්වහන්සේගේ මාර්ගය තමයි පැහැදිලි කරන්න දන්නේ. හැබැයි බහුශ්‍රත භික්ෂුන් වහන්සේ කෙනෙක් නේ උන්වහන්සේ හැම පැත්තක්ම විස්තර විවරණය කරලා දේශනා කරන්න දන්නවා, පැහැදිලි කරන්න දන්නවා කියලා. මේ නිසා බහුශ්‍රත භාවය කියලා කියන එක අතිශය වැදගත්. නිසා බහුශ්‍රත භික්ෂුන් වහන්සේලා ඉන්න තැනක් නම් ඒ බහුශ්‍රත භික්ෂුන් වහන්සේලා ගැන සඳහන් කරනවා ආගතාගම. ආගතාගම කියලා කියන්නේ පැමිණි ආගම ඇති කියලා කියන්නේ මොකක්ද? මේ බහුශ්‍රද භික්ෂුන් වහන්සේලා මේ ත්‍රිපිටකය ඉගෙනගෙන තියෙනවා. කොහොමද ඉගෙනගෙන තියෙන්නේ? වාචෝද්ග්‍රහණයෙන් ඉගෙනගෙන තියෙන සමහර කොටස්. වාචෝද්ග්‍රහණය කියන්නේ කටපාඩම් කරනවා කියන එක. එතකොට මේ ත්‍රිපිටකේ කටපාඩම් කිරීමෙන් සමහර කොටස් ඉගෙනගෙන තියෙනවා. කටපාඩම් විතරක් නෙවෙයි සමහර කොටස් ගුරුවරයන් වෙතින් ඉගෙනගෙන තියෙනවා. සමහර කොටස් ගුරුවරයන් වෙතින් මනාව ඉගෙනගෙන තියෙනවා. මේ ඉගෙන ගැනීම නිසාම Taman මේ පර්‍යාප්ති ධර්මයේ කියන එක පරියත්තිය කියලා කියන එක දැනගත් අය බවට පත් වෙනවා. මේ පරියත්තිය ඉගෙනගත් දැනගත් අය බවට පත් වෙනවා. මෙන්න මේ නිසාම මේ කරුණු කාරණා ධර්ම අධර්ම කරුණු කාරණා ධර්ම කොටස් අවබෝධ කරගෙන ඉන්නවා. මෙන්න මේ අවබෝධයට තමයි කියන්නේ ආගතාගම කියලා කියන්නේ. ඒතර මෙතනදි කියන්නේ මේ Taman නිවන් දැකලාම ඉන්න ඕනේ කියන එක නෙමෙයි. සමහර වෙලාවට සමහර තැනකදී මේ ආගම කියන වචනේ ආගත ආගම කියනකොට මේ නිවන් දැකීම ගැන පැහැදිලි කරන තැන් තියෙනවා. නමුත් මෙතන කියන්නේ මේ බහුශ්‍රත භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා ත්‍රිපිටකේ කටපාඩම් කරලා ඉගෙනගත් දේවල් තියෙනවා සමහර ඒවා. සමහර ඒවා ගුරුවරයන් සමීපයේ ඉඳගෙන ඉගෙනගත් දේවල් තියෙනවා. මේ මේ නිසාම මේ ත්‍රිපිටක පర్యాప్త ධර්මයේ Taman ඉගෙනගෙන අවබෝධ කරගෙන Taman තුල ඒ ත්‍රිපිටක ධර්මයේ දරාගෙන ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒ බඳු භික්ෂුන් වහන්සේලාට තමයි මේ කියන්නේ ආගතාගම කියන්නේ. ඒ නිසා මේ ආගතාගම භික්ෂුන් වහන්සේලා ඉන්න ඕනේ. ධම්මදරා ධර්මදර භික්ෂුන් වහන්සේලා ඉන්න ඕනේ. ධර්මදර භික්ෂුන් වහන්සේලා කියලා කියන්නේ කවුද? සූත්‍ර පිටකේ සහ අවිධර්ම පිටකේ කියන දෙකට කියන ධර්මික කියලා. ඒ නිසා මේ සේනාසනේ ඉන්ඩෝනේ භික්ෂුන් වහන්සේලා සූත්‍ර පිටකේ සහ අභිධර්ම පිටකේ කියන දෙක දරාගත්තු භික්ෂුන් වහන්සේලා ඉන්න ඕනේ. ඒවා විනයසමහස්ලා ඉන්නුනේ. මෙසේ නාසනේ විනය පිටකේ දරාගෙන ඉන්න වික්ෂුන් වහන්සේලා ඉන්නවනම් කොහොමද යන්නේ? හොඳ. මෙන්න මේ විදිහට ධර්මදර විනයදර ඒ වගේම මාතිකාදර කියලා කියන්නේ විනයේ සහ අවිධර්මයේ කියන දෙකේම මාත්‍රිකා තියෙනවා. මෙන්න මේ මාත්‍රිකා Taman කටපාඩම් කරලා දරාගෙන අවක වශයෙන් ඉගෙනගෙන ඉන්න විශ්වනාංශලා. ඒතර විනේ තියෙනවා ප්‍රාතිමෝක්ෂ ශික්ෂා පද මාතෘකාව වශයෙන්. මේ ප්‍රාතිමෝක්ෂ ශික්ෂා පද උගේ ප්‍රාතිමෝක්ෂයම තමයි විනිශ්චය වශයෙන් දරාගෙන ඉන්නේ ඉගෙන ගන්න. ඒ වගේම අභිධර්මයේ තියෙනවා තික මාතිකා දුක මාතිකා ආදී මාතිකා තියෙනවා මෙන්න මේ මාතිකා අර්ථ වශයෙන් ස්වરૂපාර්ථ වශයෙන් ඉගෙනගෙන තරාගෙන ඉන්නයි මෙන්න මේ තේර භික්ෂුන් වහන්සේලා ඉන්න ශේනාසනයක් නම් තමයි ඒක ඉගෙනගෙනවා කාලේ කාලසකප පරිච්ඡ පතන් ඉස්සකොත් මේ භික්ෂුන් වහන්සේලා දරාගෙන විතරක් නෙමෙයි ඒ තුල තියෙන දේ තමයි කාලේන කාලං අසමෙත්වා පරිපුච්ඡති පරිපංචති. මෙන්න මේ කරුණ දෙක. කාලේන කාලං උපසංකමිත්වා. කියන්නේ කාලෙන් කාලයට කලින් කල උන්වහන්සේලා මේ ස්තර භික්ෂුන් වහන්සේලා එකතු වෙලා රැෂ් වෙලා තවත් සමහරලාට තවත් බහුශ්‍රද භික්ෂුන් වහන්සේලා වෙත එළඹිලා කතා කරනවා. ප්‍රශ්න අහනවා. කොහොමද පරිපුච්ඡති කියන්නේ පෙළ දහමේ තියෙන සැකතැන් අහලා දැනගන්නවා. සමහර තැන් අපිට සැකයි කියලා කියන්නේ අපිට හරියට තේරෙන්නේ නැහැ කියන එකයි. දැන් අද සමහර වෙලාවට තියෙන අපි පෙළදේශනාව සැක කරනවා කියලා කියන්නේ මේක බුද්ධ දේශනාවක්ද නැද්ද කියලා ඕන සැක කරනවා. හරි. අනේ ඒ සැක කිරීම කියන එක නිවන් දකින්න හේතු වෙන සැක කිරීමක් නෙවෙයි. ඒකෝර අපි මේ දේශනාව තුළ පිහිටලා ඒ දේශනාවේ අර්ථය අපිට තේරුම් ගන්න බැරි වෙනකොට අපිට සැක ඇති වෙනවා. කොහොමද මේකේ අර්ථය තේරුම් ගන්නේ? මෙහෙම තේරුම් ගත්තොත්ද හරියි. එහෙම නැත්නම් වෙන ක්‍රමයක් විතර මේක තේරුම් ගන්න ඕනේ කියලා. මෙන්න මේ සැකේ ඇති වෙනකොට අන්නේ සැකය निराකරණය කරගන්නවා. අන්නේ සැකේ निराකරණය කරගන්නවා නම් ඒක තමයි කියන්නේ පරිපුච්ඡති. පරිපඤ්ඤති කියලා කියන්නේ අර්ථ පිළිබඳව අහනවා. දැන් මේ සූත්‍රාන්ත දේශනාවේ අර්ථය කොහොමද තේරුම් ගන්නේ? මේ අර්ථය තේරුම් ගන්න තියෙන ක්‍රමය මොකක්ද? ඒකයි කියන්නේ ඉදම්බන්තේ කතං ඉමස්සකවත්තෝති. ස්වාමීනි කොහොමද මේකේ අර්ථය අපි තේරුම් ගන්නේ? ඒතර මෙන්න මේ තේරුම් ගැනීම පිළිබඳව අපේ තේරවාදී අර්ථකථන සම්ප්‍රදාය අපිට තියෙනවා. එතකොට ඒ අර්ථ කතාවේ තියෙන අර්ථ විවරණය සමහර වෙලාවට අපිට තේරෙන්නේ නැත්තම් ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා අහගන්නවා. මේක වැඩිපුර දන්න භවිෂ්‍යද භික්ෂුන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා අහගන්නවා. මේ අර්ථ කතාවේ මේ කියන කාරණේ කොහොමද? එහෙම නැතු ඒ පිළිබඳව තියෙන සැක කියන මේ අර්ථ කතාව බුද්ධ දේශනාවක්ද නැද දන්නේ මේක බුද්ධ දේශනාවක් නෙවෙයි කියලා පේන්න කරුණු කාරණා ගොඩක් තියෙනවා. ඒ නිසා මේක බුද්ධ දේශනාවක් නෙමෙයි නම් අපිට මේක 100% පිළිගන්න බෑ. සමහර ඒවා අපිට ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඒත් මෙන්න මෙහෙම කරන ශක් කිරීමක් කියලා කියන්නේ අපිට එතකොට නිවන් දකින්න ඒක උපකාරයක් වෙන්නේ නැහැ. ඒක කිසිසේත්ම භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ තේරවාදී භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ භූමිකාව නෙමෙයි. තේරවාදී භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ භූමිකාව වෙන්නේ යම් කිසි සූත්‍රයක් තියෙනවා නම් යම් කිසි විනයක් තියෙනවා නම් අභිධර්මයක් තියෙනවා නම් පෙළ දහමක් මේ කරුණු කාරණා පිළිබඳව අර්ථය අපේ ආචාර්ය પરම්පරාවේ කොහොමද ආවි කියලා බලමු. එතකොට අපි මේ පිළිබඳව කතා බොහොමයක් අපි කතා කරලා තියෙනවා මේ ආචාර්ය પરම්පරාව මේ ආවේ කොහොමද කියන එක දැනගන්න. එතනදී හැම තැනකදීම අපිට කියන්නේ අපේ පුරාණ මහාකාශ මහරහතන් වහන්සේගේ ආදී අපි පූර්වාචාර්යන් වහන්සේලා මේ අර්ථය වර්ණනා කරපු ආකාරය කොහොමද කියන එක නැවත නැවතත් අහලා බලනවා කියන එකයි. උතර ඒ පිළිබඳව විමසලා බලනවා. මේ නිසා මේ විහාරස්ථානයේ ඉන්න තේර භික්ෂුන් වහන්සේලා කාලෙන් කාලේ එකතු වෙලා පෙළ දහමේ කරුණු කාරණා විමසලා බලනවා නම් විමසලා ඒ සැක දුරු කරගන්නවා නම් අර්ථ කතාවේ තියෙන අර්ථ ਵਿਚාරණයන් තුල තියෙන කරුණු කාරණා විමසලා දැනගන්නවා නම් ඒ අර්ථ පිරිසිදු කරගන්නවා නම් මෙන්න මෙහිම කියන භික්ෂුන් වහන්සේලා ඉන්න විහාරස්ථානයක් සුදුසු වෙනවා. ඒ වගේම තමයි උන්වහන්සේලා එතනින් අතර වෙන්නේ නැතුව අවිවටං චේව හෝ චේව විවරಂತಿ මේ හේතුවෙන් උන්වහන්සේලා කියනවා මේ පෙළ දේශනාව ගෙනහැර දක්වමින් යම් යම් වැහිලා තියෙන ධර්ම කොටස් විවෘත කරලා දක්වනවා. සමහර කොටස් අපිට පැහැදිලි නෑ. අපි දන්නේ නෑ. හරියටම තේරුන්නේ නෑ. එතකොට අන්න පෙළ දේශනාවේ මේක මෙහෙම තියෙනවා කියලා විස්තර කරනවා. දැන් උදාහරණයකට දැන් මේ අපි අද පැහැදිලි කරන මේ විසුද්ධි මාර්ගයේ කොටස. දැන් මේ කොටස බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ අපිට කෙටියෙන් සඳහන් කරේ ගෝචර ග්‍රාමයේ නාති දූර නාට්‍යාසන්නතාදී ලක්ෂණ. උතර අන්න දැන් මේ කරුණ ටික අපි හිතමු මේ සූත්‍රාන්ත දේශනාව නැතුව අපිට නිකම් මේ කරුණ ටික විතරක් කිව්වනම් කෙනෙකුට හිතනවා මේක මේක වැරදිද දන්නේ මේක මේ බුද්ධ ගෝස්වාමීන් වහන්සේගේ හිතලුවක්ද දන්නේ මේ නිසා මේක තවදුරටත් පරීක්ෂා කරලා බලන්න අන්න එතකොට කෙනෙක් එනවා බහුශ්‍රත කෙනෙක් ඇවිල්ලා පෙළ දේශනාවක් දක්වන අංගුත්තර නිකායේ මෙන්න මේ සූත්‍රයක් තියෙනවා. මෙන්න මේ සූත්‍රය බලන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන මේ අංග ටික. ආන්නේ අනුව මේ කියන අංග ටික අනිවාර්යෙන්ම සේනාසනයක තිබිය යුතු හොඳ අංග ටිකක් වෙනවා. අන්න එතකොට පෙළදේශනාව ගෙන හැරලා දක්වලා දැනට විවෘත වෙලා නැති වැසිච්ච ධර්ම කොටස් තියෙනවා නම් ඒ වැසිච්ච ධර්ම කොටස් විවර කරලා පෙන්නනවා. මෙන්න මෙහෙම කරනවා මේ ස්තර භික්ෂුන් වහන්සේලා. ඒ වගේම තමයි අනුත්ථානී කතංච උත්ථානී කරුණ. අනුත්ථානී කතං ඒ කියන්නේ සමහර ධර්ම කොටස් තියෙනවා බොහොම ගැඹුරුයි අප්‍රකටයි අර්ථය ප්‍රකට වෙන්නේ අර්ථය තේරුම් ගන්න අමාරුයි ඒ ගැඹුරු ධර්ම කොටස් උත්තානී කරෝති ලිහිල් කරනවා, ප්‍රකට කරනවා, නොගැඹුරු කරනවා. මේ නිසා සමහර අර්ථ කොටස් සමහර ධර්ම කොටස් තියෙනවා බොහොම ගැඹුරු ධර්ම කොටස්. ඒ ගැඹුරු ධර්ම කොටස් ඉහළට ඉස්මතු කරලා ඒ වගේ ගැඹුර දුරු කරලා ඒවා ප්‍රකට කරලා පෙන්නනවා මේ ස්තර වික්ෂමාංශලා. එහෙම තැනක් භාවනාවට සප්පායයි. ඒයි අපේ භාවනා කමටහන ඇති වෙන සැකතන් දුරු කරගන්න එක උපකාරයක් වෙනවා. ඒ වගේම අනේක විහිතේසු කාංකාත්ථානීසු ධම්මේසු කාංකම් පටිවිනෝදෙන්ති. නොඑක් ආකාරයේ සැක ඇති වෙන තැන තියෙනවා. සංශය උපදින තැන තියෙනවා. මෙන්න මේ සැක ඇති වෙන ග්‍රන්ථි ස්ථාන සමහර වෙලාවට අපිට හිතෙනවා මේ මේ සූත්‍රයේ තියෙන කාරණේ අනෙක් සූත්‍රයත් එක්ක ගැටෙනවද? ඒතර මේ සූත්‍රයේ කියන කාරණේ අභිධර්මයත් එක්ක ගැටෙනවද? ඒ අභිධර්මයේ තියෙන කාරණේ මේ විනයත් එක්ක ගැටෙනවද? දැන් මේ ගැටෙන තැන් අපි දැනගත්තාම මේවා දුරු කරගන්න. මේවා සැක ඇති වෙනත් මොකක්ද හරි කියලා. සමහරලාවට මේ කාරණේ අර්ථ කතාවේ පැහැදිලි කරන විදිහට අපිට හිතෙනවා මේක හරියද වැරදිද දන්නේ නැහැ. මේක පැහැදිලි කරගන්න ඕනේ. අන්න ඒ සැකයක් ඇති වෙනවනේ යම් තැනක අරස්තර භික්ෂුන් වහන්සේලා මේ සැක ඇති වෙන තැන් සැක දුරු කරනවා. ආන්නේ සැක දුරු කරනවා නම් එහෙම භික්ෂුන් වහන්සේලා ඉන්න තැනක් භාවනාවට යෝග්‍යයි කියලා කියනවා. ඒතර මෙන්න මේ විදිහට අපිට භාවනාවට යෝගී භාවයේ පිළිබඳව අංග පහක් අපිට සඳහන් කරන්න තියදුනා. නාති දූරං හෝති නාච්ඡාසන්නං ගමනාගමන සම්පන්නං මේ ගොදුරු ගමෙන් ඊටාම දුර නෙවෙයි තියෙන්නේ, ඊටාම ආසන්නයේ නෙවෙයි තියෙන්නේ, ගමනාගමන සම්පන්න වෙන්න ඕනේ. දිවා අප්පාකින්නම් රත්තින් අපසද්දන් අපනි ගෝසං දවල් මිනිස්සු බොහෝසෙයින් ගැවසෙන්නේ නැති රාත්‍රියේ නිශ්ශබ්ද වන තැනක් වෙන්න ඕනේ. ඒ වාගේම අප්පඩංශ මකස වාතාතප සිරින්සප සම්පස්සං අල්ප වූ මැසිමදුරු සර්පාදීන්ගේ ග්‍රහණයන් ඝර්ෂණයන් අඩු වෙන තැනක් වෙන්න ඕනේ. තස්මින් කන තස්මින් කෝපන සේනාසන විහෙරන්තස් අප්ප කසිරේනේව උප්පජ්ජන්ත චීවර පින්ඩ පාත් සේනාසන ගිලාන පච්චේපසත් පරිකාරා. ඊටාම අපහසුවකින් තොරව අපහසුවකින් තොරව වෙහෙසෙන්නේ නැතිව චීවර පින්ඩ පාත ආදී සිව්පස්සේ සම්පාදනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පස්වෙනියන්ගේ තස්මින් කෝපන සේනාසනේ තේරා භික්ඛු විහෙරಂತಿ. ඒ සේනාසනේ තේර භික්ෂුන් වහන්සේලා ඉන්නා බහොෂ්‍යතයි ආගතාගමයි ධර්මදරයි විනයදරයි මාතිකාදරයි උන්වහන්සේලා කලින් කල එකතු වෙලා ධර්ම කොටස් විමසලා පෙළ දේශනාවේ තියෙන සැක දුරු කරගන්නවා අර්ථ කතාවේ තියෙන සැක දුරු කරගෙන ඒව පැහැදිලි කරගන්නවා ඉදම් බන්ති කතං ඉමස්ස පොවත්තු ස්වාමිනී මේකේ අර්ථය මොකද්ද කොහොමද මේක තේරුම් ගන්නෙ කියලා මේ සැක දුරු කරගන්නවා ඒ වගේම තමයි තස්සතේ ආස්මතු අවිවට්ඨංචි විවරන්ති ඒ ඒ ස්තර භික්ෂුන් වහන්සේලා මේ භාවනා කරන භික්ෂුවගේ සැක තියෙනවා නම් ඒවා සැක දුරු කරලා උන්වහන්සේට ධර්මයේ විවර කරලා දෙනවා. ධර්මයේ ප්‍රකට කරලා දෙනවා. සැක දුරු කරලා දෙනවා. ඒ බඳු සේනාසනයක් තියෙනවා නම් අන්න ඒ සේනාසනේ භාවනාවට සුදුසු සේනාසනයක් සුදුසු විහාරස්ථානයක කියලා සඳහන් කරනවා. මාර්ගය පැහැදිලි කරනකොට භාවනාව වඩන ආකාරය අපිට විසුද්ධි මාර්ගයේ ඉහතදී එක්තරා පාඨයකදී අපිට සඳහන් කරන් තියදුනා. ඒ පාඨයේ අපිට පැහැදිලි කරන් තියදුනා මෙන්න මේ අනුරූප විහාරස්ථානයක් තෝරා ගන්න ඕනි කියන කාරණය. අනුරූප විහාරස්ථානයක් තෝරා ගන්න ඕනි කාරණේ සඳහන් කරලා ඊට ඉහතදී සඳහන් කරා තර සමාධි භාවනාය අනනුරූපම් විහාරං පහය මේ පටවිකෂ නිර්දේශය ආරම්භ කරන තැන එහි කරුණු කාරණා කීපයක් අපිට දක්වනවා සමාධි භාවනාය අනනුරූපම් විහාරම් පහය මේ සමාධි භාවනාවට නුසුදුසු විහාරස්ථාන අතහැරලා අනුරූපී විහාරේ විහරන්තේන සුදුසු විහාරස්ථානයක වාසය කරන කෙනෙක් තමයි මේ භාවනාව ආරම්භ කරන්න ඕනේ කියලා. එතකොට එහෙමනම් මෙන්න අනනුරූප වේ සඳහන් කරන් තියෙනවා. ඊට පස්සේ මේ භාවනා අපිට කර්මස්ථාන ගහන නිර්දේශය ආරම්භ කරන සඳහන් කරන් තියෙනවා. මේ විදිහට නුසුදුසු විහාර අතහැරලා සුදුසු විහාර තෝරාගෙන ඊළඟට ඒ භික්ෂුන් වහන්සේ කුද්දක පලිබෝධ දුරු කරන්න ඕනේ කියලා. කුද්දක පලිබෝධ උපච්ඡේදං කත්වා කියලා කාරණයක් සඳහන් කරන් තියෙනවා. ඒ අනුව ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද ඒ කුද්දක පරිබෝධ කොහොමද ඒ කුද්දක පරිබෝධ දුරු කරගන්නේ කියන කාරණය. සප්‍රකාර සදාහන් කරන් තියදුනා කුද්දක පරිබෝධ පච්චේදං කත්වා එහෙනම් කුද්දක පරිබෝධ දුරු කරලා කොහොමද මොනවද ඒ කුද්දක පරිබෝධ එවම් පතිරූපේ විහාරේ විහරන්තේන සුදුසු විහාරයක වාසය කරන භික්ෂුන් වහන්සේ කෙනෙක් විසින් යේපිස තේහොන්ති කුද්දකා පරිබෝධා යම් කුඩා පරිබෝධ තියෙනවා නම් තේපි උපංජිතක් උපංචින්දිතබ්බං ඒ කුඩා පරිබෝධ ඡින්දින්න ඕනේ කියලා කියනවා මොනවද ඒ කුඩා පරිබෝධ අපිට කියනවා මෙන්න කුඩා පරිබෝධ පිළිබඳව සඳහන් කරනවා දැන් අපි සුදුසු විහාරස්ථානයක් තෝරගත්තා හැබැයි සමහර වෙලාවට දැන් අපි කලින් සඳහන් කරා මහා පලිබෝධ පිළිබඳව පලිබෝධ සේනාසන එහෙමත් නැත්නම් අපිට සුදුසු විහාර අංග පිළිබඳව සඳහන් කරන්න තියදුනා ඊට කලින් අපි මේ භාවනාවට තියෙන පලිබෝධ පිළිබඳව සඳහන් කරන්නට යන ආවාසෝ කුලන් ලාභෝ ගනෝ කම්මංච පංචමයන් අනාදි වශයෙන් දස පලිබෝධයක්. ඒ දස පලිබෝධයක් දුරු කරගන්නවා. නුසුදුසු විහාරات අයින් කරා දැන් සුදුසු විහාරයක් තෝරගත්තා. හැබැයි මේ තෝරගත්තාම ඊළඟට තේරුම් ගන්න ඕනේ අපේ භාවනාව වැඩෙන්න හේතු වෙන සමහර කුඩා කුඩා කොටස් තියෙනවා. කුඩා කුඩා දේවල් තියෙනවා. මේවා සමහර වෙලාවට අපේ වික්ෂුන් වහන්සේලා ඒ තරම් සලකන්නේ නැහැ වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ දේවල් සලකන්නේ නැතුව ඉන්නකොට ඒක දකින ගිහි අයත් හිතන්න පුළුවන් මේක තමයි මාර්ගය කියලා. මේ නිසා අපි ඒක දැනගන්න ඕනේ. මෙන්න කුද්දක පලිබෝධ සිඳලා කියලා කියනකොට කුද්දක පලිබෝධ උපච්ඡින්දිත්වා කියලා කියවහම කුද්දක පලිබෝධ උපච්ඡේදං කත්වා කියලා කියවහම මෙන්න මේ කරුණ වැදගත් වෙනවා. දීඝහනි කේශරකලෝමානි චින්දිතබ්බානි. කෙස් දිගට වැවිලා තියෙනවා නම් හිසේ දැන් භික්ෂුවක් නම් කෙස් කෙස් දිගට වැවිලා තියෙනවා නම් ඒ කෙස් ෂෙඳින්න කියලා කියනවා. නකලෝම නක කියලා කියන්නේ නියපොතු. ලොම් කියලා කියන්නේ මේ යම් කිසි ආකාරයකින් අපිට සිඳින්න සුදුසු වන ලොම් තියෙනවා නම් ඒ සිඳින්න සුදුසු වන ලොම් යමක් තියෙන දේවල් මෙන්න සඳ ගන්න කියලා කියනවා. ඒතර මේක දැන් බලන්න අපි අර සුදුසු විහාරස්ථානය ගැන කතා කරනකොට අපි කතා කරා මේ විහාරස්ථානය සිව්පසාදයෙන් සම්පන්න වන ගමනාගමන සම්පන්න වන මේ ආදි සේනාසනයක් වෙන්න ඕනි. ඒ විදිහට කවර සේනාසනයක් තෝරගත්තත් අවසානට භික්ෂුන් වහන්සේ බලන්න ඕනි තමන් දිහා. තමන් දිහා බලලා මෙන්න තමන්ගේ කෙස් දිගට වෙවිලා නම්, නියපොතු වෙවිලා නම් මේ ආදි දේවල් කපලා පිරිසිදු වෙන්න ඕනි කියලා කියනවා. ඒතර ගිහි පුද්ගලයන්ටත් මේ කාරණේ අදාළයි. දැන් අර සුදුසු සේනාසන සුදුසු ස්ථාන කියලා කරනකොට ඒවත් ගිහි පුද්ගලයන්ට අදාළයි. අර අපි තෝරගන්න තැන තමන්ගේ භාවනාවට සුදුසු තැන තෝරගන්නදී සමහර කරුණු කාරණා අපිට ගිහි අයටත් අදාළ කරගන්න පුළුවන්. දැන් මේ කුද්දක පරිබෝධ කියන එක කොහොමදත් අදාළයි. බලන්න සමහර වෙලාවට අපි භාවනාවට ආරම්භ කරනකොට අපේ හිස කිස් වෙවිල වැඩි නම්, අපේ නියපොතු වෙවිල වැඩි නම්, අපේ මේ විදිහට පිරිසිදු වීම සංඛ්‍යාත යම් යම් දේවල් සිද්ධ වෙලා නැත්තම්, ඒ පිරිසිදු භාවය අපි එළඹිලා නැත්තම්, ඒ බඳු තැනකදී මේ භාවනාව අපිට භාවනා කමටහන වෙදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා භික්ෂුන් වහන්සේට කියනවා කෙස් වැවිලා නම් ඒක සිඳ ගන්න. උදේ අපිට කෙස් වවා ගන්න පුළුවන් මේ කෙස් භාග්‍යතුන් වහන්සේ අපිට අනුදන්ව අඟල් දෙකක් අඟුල් දෙකක් මේ ඇඟිලි දෙකක උස දක්වා අපිට මේ කෙස් වැවෙනකන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මාස දෙකක් ඉන්න පුළුවන්. ওই දෙකෙන් මොකක් හරි කලින් ලැබෙන එකේදී කෙස් සිඳ ගන්න ඕනේ. කෙස් බා ගන්න ඕනේ. ඒතර ඒ නිසා සමහර වෙලාවට වික්ෂුන් වහන්සේලා අපිට මේ ඉන්න පුළුවන් මේ අඟල් දෙකක් වැවෙනකන් ඉන්න පුළුවන් නේ කියලා කෙස් බාන්න නැතුව ඉන්නවා. වැරද්දක් කියන්න බෑ. හැබැයි සමහර වෙලාවට තමන්ගේ භාවනා කමටහන වැඩෙන්නේ නැත්නම් තමන්ගේ මේ කෙස් බා ගන්න එකත් භාවනා කමටහන වැඩිලා භාවනාවක් කරන්න උපකාරයක් වෙන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ වික්ෂුන් වහන්සේලා දිග කෙස් ආදිය තියෙනවනේ ඒක තමන්ගේ විනේන් මාස දෙකක් ඉන්න පුළුවන් වුණාට අඟුල් දෙකක් වැවෙනකන් ඉන්න පුළුවන් වුණාට විනයෙන් එහෙම ඉන්නේ නැතුව තමන්ගේ භාවනාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා ඒක සිඳ ගන්න ඕනේ. සූදානම් කර ගන්න ඕනේ. ජින්න චීවරේසු දල්හි කම්මං වා තුන්න කම්මං වා හාතබ්බං. සිවුරු දි รา ගිහිලා දැන් තමන්ගේ සිවුරේ යම් තැනක යමක් දි รา ගිහිලා ඉරෙන තත්ත්වයට තියෙන සමහර ලාවට මේ සිවුරු පරිහරණය කරනකොට මේවා ගෙවිලා ගෙවිලා සමහර වෙලාවට ඊටාම දුහුල් භාවයටපත් වෙනවා. ඊටාම දුහුල් භාවයටපත් වුනහම සමහර ලාවට මෙහෙම ඇද්දොත් ඉරලා යන මට්ටමක් තියෙනවා. ඒතර ටිකක් හිර වුණොත් ඉරලා යන මට්ටමට කියනවා. ඒතර ඒ බඳු තත්ත්වයක් තියෙනවා නම් ඒකත් සමහර වෙලාවට භාවනාවට බාධා වෙන්න පුළුවන් කියනවා. ආන් ඒ නිසා ඒකත් දුරු කරගන්න කියනවා. කොහොමද? ඒ විරාගිය තැන්වල දල්හි කර්මයක් කරගන්න පුළුවන්. කොහොමද දල්හි කර්මයක් කරන්නේ? තව රෙදි කෑල්ලක් එතන යටින් තියලා මහගන්න. අපි කියන්නේ අණ්ඩාලනවා කියලා කියන්නේ. අණ්ඩයක් එහෙම නැත්නම් මොකක් හරි ඒ වාගේ කොටසක් එකතු කරගන්න. මෙන්න මේ විදිහට සිවුරු තව සිවුරු කෑල්ලක්, රෙදි කෑල්ලක් එතෙන්ට එකතු කරලා හදාගන්න. හැබැයි එහෙම කීවහම ඒකෙන් කියවෙන්නේ නැහැ වික්ෂුන් වහන්සේ කෙනෙක් මේ අණ්ඩ ගොඩාක් දාපු සිවුරක් තමයි පාවිච්චි කරන්න ඕනේ කියලා. සමහර වෙලාවට එහෙමත් වැරදි අදහස් ඇති කරගන්න සමහර වික්ෂුන් වහන්සේලාගේ සිවුර බැලුවාම සිවුරේ තියෙනවා මේ අණ්ඩාල්ලපු තැන් සමහර ලාවට 100 200ක් තියෙන සමහර කෙනෙක් ඉන්නවා. සමහර ලාවට අඩුමතරම් 20ක් 30ක්වත් තියෙනවා. ඒතර ඒක භාවනාවට එහෙම කරන්න අවශ්‍යයි කියලා එකක් නැහැ. සිවුර දිරලා අණ්ඩ දෙක තුනකට වඩා වැඩිපුර අල්ලනකොට මේ සිවුර දිරලා නම් Tamanට සිවුරක් ලැබෙන්න කොහේ හරි තැනක් තියෙනවනේ එතනින් ලබා ගත්තට කමක් නැහැ. Taman පංචකූල සිවුර නම් පරිහරණය කරන්නේ පංචකූල වශයෙන් හරි Tamanට සිවුරක් හොයාගන්න Taman උනන්දු වෙන්න ඕනේ. මොකද සිවුර දිරලා ගිහිල්ලා සිවුරේ අණ්ඩාල්ලලා වැඩි නම් ඒක Tamanට සුවපහසු මදි වෙන්න මදි වෙන්න ඒ වික්ෂුන් වහන්සේගේ භාවනාවට ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා භාවනාව ආරම්භ කරන කෙනෙක් ඒබඳු කරුණක් සලකන්න ඕනේ. සමහර වෙලාවට මේ කාරණා පිළිබඳව අවධානයක් යොමු නොකරන භික්ෂුන් වහන්සේ කෙනෙක් සමහර වෙලාවට අපි දකිනවා සමහර වෙලාවට අඬ විශාල ප්‍රමාණයක් දාලා සිවුරක් පෙරබගෙන යනවා මේක තුලින් සමහර වෙලාවට අපිට හිතනවා උන්වහන්සේලාගේ හිත ඇතුලේ තියෙනවද දන්නේ නැහැ කියලා මේක දකින ගිහි පුද්ගලයන් තමන් කෙරෙහි පැහැදිලි කියලා. එහෙමනොත් ඒක අතිශය භයානක තත්ත්වයක්. ඉතින් දකින්න ගිහි පුද්ගලයන් බොහෝ වෙලාවට එහෙම දෙයකට පහදින අවස්ථාවනොත් අපි දකිනවා. ඉතින් උන්වහන්සේලා දකිනවා භික්ෂුනාහස කෙනෙක් මේ සිවුරට මේ විදිහට කෑලි ගොඩාක් අල්ලලා තියෙනවා නම් ඒක අනේ මේ අල්පේච්ඡතාවයේ අංගයක් නේ කියලා හිතනවා. ඉතින් අද වර්තමානයේ කියලා කියන්නේ ඒ තරම්ම සිවුරු දුර්වල නෑ. සිවුරු දුර්ලභ නෑ. අද වර්තමානයේ සිවුරු ලැබෙන ගොඩක් වෙලාවට. ඒ නිසා ඉතින් තමන්ගේ සිවුර බොහෝ ෂෙයින් මේ විදිහට දුර්වල වෙලා තිනවා නම් ඒ බඳු කෙනෙක් තමන් අලුතින් සිවුරක් පරිහරණයට අරගත්තොත් ඒක මේ භාවනා මාර්ගේ වඩන්න පහසුවක් මිසක් අපහසුවක් වෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ දවසින් දවස සිවුරු මාරු කරන්න ඕනේ. එහෙම නැත්නම් මාසෙන් මාසික නිතරම සිවුරු මාරු කරන්න ඕනේ කියන එක නෙමෙයි. අපි අල්පේච්ඡතා ආදී ගුණාංගයන් තුල සිටිය යුතුයි. හැබැයි තමන්ගේ සිවුර දිරලා ගිහිල්ලා නම් ඒ සිවුර ප්‍රකෘතිමත් කරගත යුතුයි. කිලිට්ටානිවා රජිතබ්බානි. සිවුර කිලිටි කළා නම් අන රදම් ගන්නව ගන්න, පඳු ගහ ගන්න. එහෙම නැත්නම් අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි සෝදනවා කියලා කියන්නේ සෝදන කටයුතු කරගන්න. ඒතර සමහර වෙලාවට ආරණ්‍ය සේනාසෝ මේ ෂේදීම කියන කටයුත්ත සිදු වෙන්නේ සිවුරු පඳු ගැහිම් කියන එක තුලින්. ඉතින් මේ නිසා මේ රදන් ගැනීම කියන එක මේ දේශනාවට පෙළට අපිට ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඒකෙන් අපිට කියන කාරණේ තමයි සිවුර පිරිසිදු කරගත යුතුයි කියන එක. මේ නිසා අපිට තියෙනවා භික්ෂුන් වහන්සේලාට ඇත්තටම කිලිට චීවර අදෝවනේ ආපතේ දුක්කටස්ස කියලා භික්ෂුන් වහන්සේලාගේ ශිවුරු බොහෝසෙන් කිලිට වෙලා තියෙනවනම් සෝදන් නැතුව පරිහරණය කරොත් දුකල ආපත්‍යකුත් තියෙනවා. හැබැයි මෙතනදි කියන්නේ ආපත්‍ය කියන්නේ අපිට භාවනාවට තියෙන බාධාවක් නෙවෙයි. දැන් මේ ශිවුරේ බොහෝසෙයින් දාඩිය නිසා දුගඳක් හමනවා නම් ඒ බඳු දෙයක් තියෙනවා. ඒ සිවුර සෝදාගත්තොත් තමන්ගේ භාවනාවට පහසුයි. දැන් මේක සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලා එච්චර හිතන්නේ නැති අවස්ථාවන් තියෙනවා. උන්වහන්සේලා සමහර ලාවට මේ සිවුරේ කිලිටි භාවය කියලා කියන එක Tamanගේ අල්පේච්ඡතාවයේ අංගයක් විදිහට කියලා හිතාගෙන ඉන්න අවස්ථාවල තියෙනවද කියලා අපිට හිතෙනවා. එතකොට සමහර ලාවට සිවුරු ඒ තරම්ම කිලිටි වෙලා ඒ තරම් සමහර ලාවට දුගඳ හමන අවස්ථාවක් තියෙනවා. හැබැයි ඒක නෙවෙයි මේ බොහොම පැහැදිලිව අපිට කියන අපේ පලිබෝධ සිදගනින්දී සිවුර කිලිටි වෙලා නම් ඒක පිරිසිදු කරගන්න කියලා කියනවා. ඉතින් ඒ නිසා සිවුරක් කිලිටි වෙනකොට සෝදා ගැනීම කියලා කියන එක මහිච්ඡතාවයක් නෙවෙයි. ඒක භාග්‍යතුන් වහන්සේගේ වචනය අනුව පිළිපැදීමක්. සචි පත්තේ මලං හෝති පත්තෝ පචිතබ්බෝ. පාත්‍රයේ මල බැඳිලා නම් ඒ කියන්නේ Taman පින්ඩ පාත යන පාත්‍රය මල බැඳිනවා කියන්නේ මේ ඇතුළත මලකඩ කනවා නෙවෙයි පිටපැත්තේ Tamanගේ පාත්‍රය දුර්වර්ණ වෙලා. මේක අර පිරිසිදු විදිහට පේන ඊටාම හොඳ ප්‍රසන්න භාවයේ පාත්‍රයෙන් ගිහිල්ලා අනේ ප්‍රසන්න භාවයේ දුරු වෙලා තියෙන අවස්ථාවකදී ඒ පාත්‍රය පුලුස්ස ගන්න කියලා කියනවා. පාත්‍රය පුලුස්ස ගන්නවා කියලා කියන්නේ පාත්‍රය පුලුස්සලා තල තෙල් ආදියක් අල්ලනවා. ඒ තල තෙල් ආදියක් අල්ලලා ඉතින් පාත්‍රය සකස් කරගන්න කියලා කියනවා. මේ විදිහට පාත්‍රය සකස් කරගත යුතුයි. මංච පීඨ ආදී නිසෝදේ තබ්බානි. ඇඳපුටු ආදී පිරිසිදු කරගන්න එකට සමහර වෙලාවට ඇඳපුටු ආදී මකුළු දැල් බැඳිලා සමහර ලාවට මකුණු ඉන්නවෙන්න පුළුවන්. ඒ වාගේ දේවල් වෙලා. කිලිටිලා තියෙනවා නම් Taman නිතරම ඇසුරු කරන මේ තැන Taman නිදා ගන්න තැන Taman ඉඳ ගන්න තැන භාවනා කරන තැන මේ විදිහට කිලිටි භාවයක් තියෙනවා නම් මෙන්න මේක පිරිසිදු කරගන්න ඕනේ. මෙන්න මේකත් භාවනාවට වැදගත් වෙනවා. මේ කරුණු කාරණා ටිකට කියනවා කුද්දක පරිබෝධ කියලා. ඉතින් මේ සමහර පිරිසිදු කිරීම කටයුතු අපිට ඉදිරිය හම්බෙනවා මේ භාවනාව අර්පණා උත්පාදනයට අවශ්‍ය කරුණු අතරේ සඳහන් කරන වත්තු විෂද කිරියතාවී කියන කාරණේ. වත්තු විෂද ක්‍රියතාවය කියලා කාරණයක් තියෙනවා. වත්තු විෂද ක්‍රියතාවය කියලා කියන්නේ අභ්‍යන්තර බාහිර පිරිසුදු භාවය කියන එක. මේස අභ්‍යන්තරවත් බාහිරවත් අපි පිරිසුදු භාවය අපි තියාගත්තොත් තමයි භාවනාවක් අර්පණාගත වෙන්න, භාවනාවක් දියුණු වෙන්න, වැඩෙන්න ප්‍රධාන එක හේතුවක් වඩපත් වෙනවා. එනිසා ඒ කාරණා පිළිබඳව දැනුවත් විය යුතුයි. ඉතින් මේ කුද්දක පලිබෝධ ආදියත් හිඳලා ඊට පස්සේ තමයි අපිට භාවනා විධානය ආරම්භ කරන්න කියලා කියන්නේ. මේ භාවනා විධානය ආරම්භ කරන ආකාරය ගැන පටිවිකෂණ නිර්දේශය කියන කාරණේ අපි ඊළඟ වැඩසටහන් තියලා මෙතනදී භාවනාව ආරම්භ කරන වික්ෂුන් වහන්සේට දෙන මූලික මඟ පෙන්වීම් ටික විතරක් අපි සඳහන් කරලා අද දවසේ වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් සබ්බං භාවනා විධානං අපරිහාපෙන් තේන භාවේ තබ්බෝ කියලා අපිට අර මුල සඳහන් කරපු මේ භාවනාව සමාධි භාවනාව ආරම්භ කරන්නේ බොහොමද කියන සඳහන් කරා. සබ්බම් භාවනා විදානං අපරිහාපන්තේන. සියලු භාවනා විධානය අත්හරින්න නැතුව, පිරිහෙවන්නේ නැතුව කරන්න කියනවා. කොහොමද? ඉහත සඳහන් කරපු ආකාරයේ කුඩා පලිබෝධ සිඳලා, ඒ කුඩා පලිබෝධ සිඳපු භික්ෂුව පින්ඳ පාතයක් කරගෙන පින්ඳ පාතයක් කරගෙන දානේ වළඳලා ඉවර වෙලා බත් සම්මදය දුරු කරගෙන ඒ කියන්නේ මේ අපි දානේ වැළඳුවාම මේ දානේ වළඳපු අවස්ථාවේදී මේ යම්කිසි ආකාරයකට අපි භාවනාවට ඉඳගත්තොත් සිත ලීන භාවයට තීන මිද්දයට හැදෙන්න පුළුවන්. ඒ නිසා මේ බක්ක සම්මදේ දුරු කරගන්න ඕනේ. ඒ සඳහා එක්ක සක්මන් කරන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේට. සක්මන් කිරීම තුළින් තමන්ගේ බත සම්මදේ දුරු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඊටාම කෙටි කාලයක් ටිකක් විවේකීව සැතපෙන්න පුළුවන්. එතකොට සමහර ලාවට ඒ සැතපෙනකොට මේ ගැන සඳහන් කරනවා අපිට උපරිම විනාඩි 20ක් පමණ කාලයක් තමයි යන්න ඕනේ. හරියට නිකන් මේ කෙස් බාලා පැම් පහසු වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ මේ හිස වතුර ටික වේලෙන්න ගත වෙන කාලයක් වගේ ඊටාම සුළු කාලයක් තමයි සැතපෙනවා නම් සැතපෙන්න කියන්නේ. එහෙම සැතපෙලා මේ බත්ත සම්මදේ කියන එක දුරු කරගන්න කියනවා. ඒ බත්ත සම්මදේ දුරු කරගෙන විවේක ස්ථානයක සැපසේ ඉඳගෙන සැපසේ ඉඳගෙන කියලා කියන්නේ. මෙතනදී කියන්නේ මේ සැප හොඳම සුව පහසු මෙට්ටයක් කොට්ටයක් තියාගෙන එහෙම ඉන්න ඕනේ කියන එක නෙමෙයි. තමන්ගේ මේ තමන්ගේ භාවනා කමටහන වඩන්න සුව පහසු ආකාරයක් තමන් තියෙන්න ඒ සුව පහසු ආකාරය තුළ තමන්ට ටික වෙලාවට ඉන්නකොට නොයෙක් නොයෙක් වේදනා ඇති වෙන නොයෙක් නොයෙක් විදිහට අපහසුතාවයන් ඇති වෙන ක්‍රමයක් නොවෙනවනම් තමන්ට භාවනාවට පහසුයි. අනේ ඒ විදිහට ඒ නිසා භික්ෂුන් වහන්සේ කෙනෙකුට Taman බිම ඉඳගෙන භාවනා කරනවා නම් පරයන්කයක ඉඳගෙන ඒ පරයන්කේ Taman පුරුදු පුහුණු කරගෙන ඉන්න කෙනෙකුට Tamanට පහසුයි. ඒ ඒ භාවනාව තුළ තියෙන සුව පහසුව ලැබෙන්නේ ඒ ආකාරයෙන්. ඉතින් එහෙම නැතුව කියලා කරලා අනේ එහෙම නෑනේ මම ඒ නිසා හොඳට හේතු වෙලා පුටුවක ඉඳගෙන භාවනා කරන්න ඕනි කියලා මේ වාගේ පුටුවක හේතු වෙලා භාවනා කරන්න ඕනි කියලා හිතුවොත් ටික වෙලාවක භාවනාව කමටහන වැඩෙන්නේ නැතුව තීන විද්‍යට හැරෙන්න පුළුවන්. ඒ නිසා එහෙම වීමත් මේ මේ සූපහසු භාවය කියලා කියන්නේ. කමඨහනට තියෙන සූපහසු භාවය. කමඨහන වඩන්න තියෙන පහසුව මොකද්ද කියන එක. ආන්න ඒ සූපහසු විදියට ඉඳගෙන පටවිකෂණ භාවනාව කරන කෙනෙකුට කියනවා අභිනවයෙන් කරගන්නා ලද හෝ ප්‍රകൃතියෙන් තිබුණු හෝ පෘථුවියක නිමිත්ත ග්‍රහණය කරන්න කියනවා. ඒතර පටවිකෂණ භාවනාව කරන්න අපිට කියනවා තමන්ට අලුතෙන් පටවිකෂණයක් හදාගන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් දැනට ප්‍රകൃතියෙන් තියෙන පටවියක් අපිට භාවිතා කරන්න පුළුවන් කියනවා නිමිත්ත ගන්න. මෙන්න මේ පටවියක් නිමිත්තක් විදිහට අරගෙන පටවි වශයෙන් වඩන්න කියලා කියනවා. ඉතින් ඒ නිසා මෙතනදී අපිට විශේෂයෙන් දැන් අනෙකුත් ආනාපාන සති ආදී භාවනාවන්ගේ නොකියවෙන ඊට අදාළ නොවන එක කටයුත්තක් අපි විස්තර කරගන්න තියෙනවා කොහොමද මේ පටවි කෂණයක් හදාගන්නේ එහෙමත් නැත්නම් මොනවද මේ ප්‍රകෘතියෙන් තියෙන පටවි මණ්ඩලයන් වෙන්නේ. එතකොට ඒ මණ්ඩලයක් දිහා බලලා කොහොමද අපි මේ භාවනාව ආරම්භ කරන්නේ. ඉතින් ඒ සඳහා අර්ථ කතාවේ මේ කියන විසුද්ධි මාර්ගයේ රචනා කරන බුද්ධඝෝසාචාර්යන් වහන්සේට පරිශීලනය කරන්න ලැබුණු අර්ථ කතාවන් තුල මේ පටවිකෂණේ වඩිනා වඩන ආකාරය පැහැදිලි කරලා තියෙනවා. ඒ වඩන ආකාරයේ පැහැදිලි කිරීම මෙන්න මේ ආකාරයට අපේ විසුද්ධි මාර්ගයේ දක්වලා තියෙනවා. ඉතින් ඒ කරුණවල සිංහල පැහැදිලි කිරීමත් සරල අර්ථයත් සමග අපි ඊළඟ වැඩසටහනේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. පටවි කෂණේ හදාගන්න පටවි කෂණේ වඩන ආකාරය කියන එක අපිට වැදගත් නැති වුණාට ඒ තුල තියෙන සෙසු භාවනා විධිවිධාන කරුණු කාරණා සියල්ලම වැදගත් වෙන නිසා අපි මේ කොටස් එකක්වත් අතහරින්න නැතුව පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි ඒ අනුව අද දේශනාවේදී අපි පැහැදිලි කරන්න යෙදුනේ පටවි කෂණ භාවනාව ආරම්භ කරන්ද මූලික වන මේ සුදුසු වන විහාරස්ථාන මොනවද සහ එතනදී දුරු කරගත යුතු කුඩා පරිබෝධ මොනවද සහ ඊළඟට මේ භාවනාව ආරම්භ කිරීම කොයි විදිහටද සිදු කරන්නේ කියන කාරණේ. ඒ නිසා භාවනාව ආරම්භ කරන කෙනෙක් තමන්ට සුදුසු ස්ථානයේ පළවෙනියෙන් තෝරගන්න ඕනේ. ත්‍රේසදා භික්ෂුවක් නම් භාග්‍යතුන් සදාන් කරපු මේ අංගුත්තර නිකායේ සූත්‍රාන්ත දේශනාව ඇසුරු කරගෙන භාවනාවට සුදුසු විහාරස්ථානයේ තමන් තෝරාගත යුතුයි. ඉතින් ඒ සමහර අංග තමන්ගේ සේනාසනය තුල නැහැ කියලා තමන්ට භාවනා කරන්න සුදුසු නැහැ කියන නිගමනයේ තින් නැතුව තමන් තමන් සුදුසු විදිහට සුදුසු අංග ඔස්සේ භාවනාව අපි ආරම්භ කළ යුතුයි. ඒ වගේම තමයි එතනින් භාවනාව ආරම්භ කරගෙන ඊළඟට ඒ භාවනාව කරන භික්ෂුන් වහන්සේ කොහොමද භාවනාව පටන් ගන්නෙ? ඒ ඒ දවසේ භාවනාව වඩන්න පටන් ගන්නෙ කොහොමද කියන එක තමයි අර පින්නපාතී කරගෙන ඇවිල්ලා තමන් වත් සම්මදේ දුරු කරගෙන ඉඳගෙන භාවනාව ආරම්භ කරන්න කියලා කීවි. ඒ ආරම්භ කරද්දී Tamanට තියෙන Tamanගේ කෙස් රැවුල් වැවිලා නම් මේ ආදී කොට ඇති කුඩා පරිබෝධ සිඳලා භාවනා විධානය ආරම්භ කළ යුතුයි. ඒ නිසා අපි මේ පිළිබඳව දීර්ඝ විස්තර විවරණේ ඊළඟ සතියක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන. අදටත් අපි එහෙමනම් මේ වැඩසටහන මෙතකින් අපි સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අපි පැහැදිලි කරපු කරුණු කාරණාවලට අදාළව යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට කතා බහ කළ යුතු යමක් තියෙනවා නම් ඒක කොටස් අපිට සාකච්ඡා කරන්න අප්‍රකාශයක් තියෙනවා හැමෝම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ පොඩි ගැටලුවක් මතු. ස්වාමීන් වහන්සේ දැන් අර මේ කෙස් රැවුල් වවන එක භාවනාවට බාධාවක් කියලා කිව්වනේ. ඔව්. හැබැයි අර මේ දැන් හිතන්නකෝ දැන් බුද්ධ ශාසනයෙන් භික්ෂුන් වහන්සේ නමක් හැර වෙනත් තාපස කෙනෙක් වගේ නම් කොහොමත් කෙස් එහෙම වැවිලාමයි නේද ස්වාමීන් වහන්සේ? ඒ කාන්තාවන්ගෙත් එහෙමනේ. ඔව්. ඇත්තටම ඒකයි අපි කියේ දැන් මේක අපි ගිහි පුද්ගලයන්ට අපි මේක ගලප ගන්න. දැන් අපි තාපස ආදී අය මෙතන භික්ෂුන් වහන්සේලා නොවන පිරිස විදිහටයි ගන්න. ඒතර ගිහි භික්ෂුන් ගිහි සහ තාපස මේ හැමෝම අපිට භික්ෂුන් වහන්සේලා නොවන පිරිස කියලායි අපි සලකගන්නේ. ඒතර මේ කියේ භික්ෂුන් වහන්සේලාගේ වශයෙන්. ඒතර ගිහි පුද්ගලයන් වශයෙන් මේකයි අපි ඒ වෙලාවේදී සඳහන් කරේ. සමහර වෙලාවට තමන්ගේ තියෙන්න පුළුවන් තමන් දැන් සාමාන්‍යයෙන් අපි ගිහි කෙනෙක් තමන්ගේ හිස රැවුල් කපා ගන්න ක්‍රමයක් තියෙනවනේ. ඒක සකස් කරගන්න ක්‍රමයක් තියෙනවනේ. ඒ සකස් කරගන්න ක්‍රමයට වඩා අපි දැන් අපි ගිහි අය කාලෙන් කාලයට කොණ්ඩේ කපනවා. ඒ දේවල් කරනවා. ඒකට ඊට වඩා මේක වැවිලා නම් ඒක තමන්ට භාවනාවට කුඩා පරිබෝධයක් වෙන්න පුළුවන්. ආන්න ඒ නිසා එයා ඒක දුරු කරනවා. හැබැයි දැන් තාපස කෙනෙක් ආදී ගත්තහම අපිට ඒකේ නම මේ කෙස් ආදී දිගටම වවාගෙන ඉන්නවා නම් එයාට කෙස් බාණ්ඩෝනේ කියලා කාරණයක් අපිට කියන්න බෑ. හැබැයි ඒක යම්කිසි පිළිවෙලකට සකස් කරගන්නවා නම් මොකක් හරි මේක කොණ්ඩේ බැඳගෙන හරි මොකක් හරි තමන්ගේ ඒක පිළිවෙලකට තමන් තියාගන්න තියෙන පහසු ක්‍රමයක් තියෙනවා නම් ඒක තමයි මෙතනදී මේ කාරණේ අපිට ගලපලා අරගන්න ඕනේ ඒ ගිහි තාපසාදී අයට. ඒ නිසා වික්ෂුන් වහන්සේලා කෙස් බාණ්ඩෝනේ කියන එක තුළින් අපි ගිහි අයත් කෙස් බණ්ඩෝනේ කියලා නෑ. අපි එතනදී ගිහි අයට ඒක ගලපලා අරගන්න ඕනේ. ඒ අය යම් විදිහකටද මේ කෙස් ටික පවත්වා ගන්න පිළිවෙලක් තියෙන්නේ. අන්න ඒ පිළිවෙලට පවත්වා ගැනීම කියන එක භාවනා වැඩෙන්න හේතු වෙනවා. දැන් සමහර ලාවට මේ දැන් කාන්තාවන්ගේ මේ හිසකෙස් අවුල් වෙලා ඒ මේ වෙලා බොහොම තියෙනකොට Tamanටම භාවනාවට ඉඳගත්තාම හිතෙනවා මට මේ කොණ්ඩෙ ටිකක් පීර ගත්තා නම් හොඳයිනේ මේක මේ ටිකක් නිකන් මේ හරි නෑ වාගෙන කියලා තමන්ගේ හිතට දැනෙන යම්කිසි අසහනයක් තියෙන අපහසුාවක් තියෙනවා. අන්න ඒ නිසා ඒක යම්කිසි විදිහට පීරගෙන පිරිසිදු කරගෙන ඒකේ දැන් සමහර වෙලාවට මේ කෙස් කෙස් කියලා කියන්නේ අපි කාලයක් පිරිසිදු කරේ නැත්නම් හරියකට මේක දුගද හමනවා. ඒ නිසා ඒ කෙස් සෝදලා පිරිසිදු කළා නැත්නම් සෝදලා පිරිසිදු කරගෙන මෙන්න මේ කරුණු ටික තමයි අපි එතනදී මේ අර භික්ෂුන් වහන්සේලාගේ කාරණයෙන් ගලපලා අරගන්න ඕනේ. ගොඩක් ප්‍රසන්න. හොඳයි. අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්ස එතකොට ඔය සංයුක්ත නිකායෙම කියවෙනවා නේද මේ බුදුන් වහන්සේගේ දවස මේ බුදුන් වහන්සේගෙන් කමඨහන් අරගෙන ඒ මේ භික්ෂුන් වහන්සේලා එක එක මේ හුදකලාව ඒක පුරුදු පුහුණු කළා කියලා ඔව් එතකොට ස්වාමීන් වහන්සේ මේ වෙනම තැන්වලට ගිහිල්ලාද මේ එහෙම වෙන්නේ වස්සාන කාලයේද නැත්නම් වෙනම තැනකට හුදකලාව ගිහිල්ලා එකලාව කියලා තියෙනවා එහෙම පුරුදු කරනවද වටාන ඔව් එතකොට ඒ ඇත්තටම එකලාව පුරුදු පුහුණු කරනවා කියලා කියන තැන්වලදී අපි හරියටම මේක පැහැදිලි කරගන්න. සමහර වෙලාවට තියෙනවා භාගතුන් වහන්සේ ඉන්න එහෙම නැත්නම් තමන්ගේ වෙන උපාධ්‍යයන් වහන්සේ කෙනෙක් ඉන්න සේනාසනයක එක පැත්තක එකලාව භාවනාව වඩන අවස්ථාවන් සඳහන් වෙනවා. එහෙමත් නැත්නම් සමහර තැන්වල එනවා වස්සාන කාලයක ආරම්භයේ කමඨහන් අරගෙන ගිහිල්ලා දුරට ගිහිල්ලා කොහේ හරි භාවනා කරනවා කියලා. ඒතර ඒ තැන්වලදී හැම තැනකම දැන් අපි උදාහරණයකට චක්කුපාල ස්වාමීන් වහන්සේගේ සිදුවීම ගමුකෝ චක්කුපාල ස්වාමීන් වහන්සේ කතා විස්තරය ගත්තොත් චක්පාල ස්වාමීන් වහන්සේ පිළිබඳව සඳහන් කරනකොට බොහෝම ලස්සනට එතන පැහැදිලි කරන උන්වහන්සේ වස් පහක් යනකම් මේ විනය පිටකේ ආදී තියෙන මාතිකා ආදී ප්‍රගුණ කරලා ඒ දේවල් ඉගෙනගෙන කමඨහන් ඉගෙනගෙන නිස මිදිලා ඒ කියන්නේ තනියම වාසය කරන්න අවශ්‍ය ගුණාංග ටික සම්පාදනය කරගෙන තමයි ගියේ කියලා. නිසා මෙහෙම ඒ තනියම වාසය කරන්න අවශ්‍ය ගුණාංග සම්පාදනය කරගෙන යම් කෙනෙක්ට තනින්මින් යන්න පුළුවන්. ඒතර මේ කියන්නේ අපි භාවනාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් සමහර වෙලාවට Tamanට තනියම මේ භාවනාව කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අන්න Taman යම්කිසි කමටහනක් දෙන ගුරුවරයෙක් ඇසුරු කරගෙන ඉන්න ඕනේ. Tamanට තනියම කමටහන පිරිසිදු කරගන්න පුළුවන් වුණත් ඒ පිරිසිදු කරගන්න භික්ෂුන් වහන්සේගේ ශ්‍රේණාශ්‍රය තුළ මේ කියන ලක්ෂණ ටික තියෙනවා නම් දැන් උදාහරණයක් දරාර ස්තර භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් යම් වෙලාවක තමන් තනියම කමටහන වඩාගෙන ගියාට තමන්ට කමටහන පිළිබඳව ගැටලුවක් ඇති වුණොත් ඒ ඇතිවන ගැටලුව අපිට පැහැදිලි කරගන්න එක උපකාරයක් වෙනවා. ඒ නිසා මේ සඳහන් වෙනවා භාග්‍යතුන් වහන්සේගෙන් හෝ යම් කිසි කෙනෙක්ගෙන් කමටහන් අරගෙන යම් දුරසේනාසන ගිහිලා භවනා කරපු අවස්ථාවන්. ඒ භවනා කරපු අවස්ථාවන් වල බොහෝ වෙලාවට ඒ හැම අවස්ථාවකදීම ඒ ගමන සඳහන් කරන්නෙම Taman මේ අර මූලික ධර්ම විනය හැදෑරීම් ආදී සියල්ල සිද්ධ කරලා ඉවර වෙලා තමයි ගිහිල්ලා මේ තනියම වාසය කරන්නේ. හැබැයි මේ වාසය කරද්දී බුදුරජාණන් වහන්සේගෙන් කමටහනක් ඉගෙනගෙන ඒක පුරුදු පුහුණු කරන ආකාරයේ දැනගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. සමහර වෙලාවට ඒ යනකොට බොහෝ තැන්වල අපිට හම්බෙන්නේ දැන් චක්කපාල ස්වාමීන් වහන්සේ වුණත් යනකොට තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් එක තමයි යන්නේ. එතකොට මේ මේ පිරිසක් එක යාම තුළින් අපට ගොඩනැගෙන පරිසරය තමයි අර සඳහන් කරපු ස්තවර භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් ඉන්නවා. කාලෙන් කාලයට මේ කරුණු කාරණා විමසලා සැක දුරු කරගන්න මෙන්න මේ කාරණා ටික සිද්ධ වෙනවා කියන එක. ඒ නිසා සඳහන් වෙනවා එහෙම ගියා කියලා. හැබැයි මේ යෑම තුළ හැමතැනම අපි තේරුම් ගන්න ඕනේ මේ භාවනාවට තියෙන සුදුසු පරිසරය එතන සකස් කරගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ කියන එක. පැහැදිලි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි. ඒ නිසා එහෙමනම් අපි අද දවසෙත් විසුද්ධි මාර්ගයේ තවත් කොටසක් අපි පැහැදිලි කරන්න තියදුනා. පාඨ විකසන නිර්දේශයේ මේ භාවනාවට සුදුසු නුසුදුසු පරිසරයන්, ඒ වගේම භාවනාවට කුඩා පරිබෝධයන් සහ ඒ භාවනාව ආරම්භ කරන ආකාරයන් පිළිබඳව අපි සාකච්ඡා කරන්න තියදුනේ. ඉතින් මේ ධර්ම සාකච්ඡාව අද විශේෂයෙන්ම අපේ දිලු මහත්මිය සඳහන් කරන්නට යෙදුනා. අද දවස අපේ අවසරයි පූජ්‍ය අපේ දිගන ස්වාමීන් වහන්සේගේ ජන්මදිනය කියලා. ඉතින් ඒ නිසා අපි මේ ධර්ම දේශනාවෙන් ජනිත වෙච්ච සකල විද පුණ්‍ය ධර්ම සම්භාරය අපි අනුමෝදන් කරනවා අපේ ස්වාමීන් වහන්සේට. උන්වහන්සේගේ සියලුම ශාසනික වැඩ කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක භාවයට පත් වීමට මේ අපේ ධර්ම දානමේ කුසල ශක්තිය කෙසේම හේතු වේවා ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වූ සුවපත් භාවයටපත් වේවා වින්සත් සතවර්ෂාධික කාලයක් සුවසේ ශාසනික ගුණධර්ම පුරා ගන්නට ආයවින්දනය කර ගන්නට අවකාශ සැලසේවා තවත් බොහෝ පිරිසක ධර්මාර්ගයේ මඟ පෙන්වන්නට අවකාශ සැලසේවා උන්වහන්සේට නිවනින් සැනසෙන්න මේ උදාාර කුසල ශක්තියකසේම හේතු වේවා වාසනාව වේවා කියලා අපි ඉතින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ඉතින් ඒ සත්පුරුෂ මතක් කිරීම සිදු කරපු දිදු මහත්මියටත් අපි පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. මේටත් මේ සියලුම ධර්ම දානමය කුසලය නිවන් මඟ ගමන් කර ගැනීමට අවශ්‍ය පහසු විහිර්ණි සරසේවා, කල්යාණ මිත්‍ර සම්පත්තිය උදාපත් වේවා. නිවනින් සනසින්ට ලැබේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාවෙන් ධර්ම සාකච්ඡාවෙන් ජනිත වෙච්ච සකල විද පුණ ධර්ම සම්භාරයේ මේ වැඩසටහන සහ සම්බන්ධ වෙච්ච සුපින්වත් සියලු දෙනාටමත් අපි අනුමෝදන් කරනවා. ඒ වාගේ මේ වැඩසටහන සංවිධානය කරන අපි මේ පින්වත් සෑම සිළු දිනාටමත් අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා සියලු දිනාට මේ නිවන් මඟ ගමන් කරන්නට අවශ්‍ය පහසු වෙනින් සැලසේවා කල්‍යාණ මිත්‍ර සම්පත්‍ය උදාපත් වේවා සියලු දිනාගේ නිවන් මඟ යම් තාක් කරදර බාධක තිබේ නම් හැම සියල්ලක්ම දුර වෙලා සියලු දිනාටම සුවසේ නිවන් මඟ ගමන් කරගෙන ලැබේවා නිවනින් සැනසෙට ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඒ වගේම රැස්පත් වෙච්ච උදාර සෑම සිළු කුසල ධර්ම සම්භාරයක්ම අපියත් අපගේ සම්බුද්ධ ශාසනයට ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආත්ම ආරක්ෂක ලෝකපාලක සෑම සිල දිව්‍යතා මණ්ඩලයන්ට අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා දෙවියෝ මිපින් දැකබලා සතර වේ දිව්‍ය ආශිස් වඩ වඩා වැඩි දියුණු කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සම්සිද්ධා කළ දෙවියන්ට අපි අනුමෝදන් සිදු කරමු සියලුම නැසීගේ ඥාති හැම සියලු දෙනාටම මෙපින් දෙනීමා පිනීමා කියලා සියලු දෙනාට අපි පුණ්‍යානුමෝදනා සිදු කරමු දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති බයි තෙරුවන් සරණයි ශිර දනාතම